අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 120 වෙනි භාවනා වැඩමුළුවේ තවත් ධර්ම දේශනාවක් සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලූම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා පහතබ්බා පංච නීවරණානි චීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පංච නීවරණ ධර්ම පිළිබඳව පාඩම් පන්තියක් ඉච්ඡායින් තියාගත් අවස්ථාවක් මේක සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් දසුත්‍ර සූත්‍රයේ පහතව්‍ය නැත්නම් ප්‍රහාණ කළ යුතු ධර්ම පහ යටත් තමයි ලයිස්තු ගත කරලා තියෙන්නේ. ඒ නිසා නීවරණ ධර්ම කියලා කියන්නේ ප්‍රහාණ කළ යුත්තක් කියන එක ඒක පැත්තකින් ඉඟි කරනවා. යෝගේ ප්‍රහාණ කළ ධර්ම පහ මොනවද කියලා ඇහුවොත් මේ නීවරණ ධර්ම පහ තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඒක කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වශයෙන් පහක් කියන බව සාමාන්‍යයෙන් පොතපත ආධාර නැත්තු පොත්පත් පෙරල නැත්තු දාන්න. මේ නීවරණ පහ සමත වශයෙන් විපස්සනා වශයෙන් භාවනා කරන කාටත් වගේ එකසේ වැදගත් වෙනවා ගොඩක් වෙලාවට ත්‍රිපිටකයේ සූත්‍ර අවසලා බලනකොට පේන්න තියෙන්නේ ධ්‍යානයක් ලබා ගැනීමට තියෙන බාධාව නීවරණේ තමයි. නීවරණ අයින් වෙච්චාම හිත සමාධිගත වෙනවා. එහෙම නැත්නම් නීවරණ ධර්ම පහ වෙනුවට ධ්‍යානාංග පහක් හිතට වැද්ද ගන්න. එක එක නීවරණයකින් ඒ එක එක ධ්‍යානාංගයක් බාධා කරනවා. ධානාංග ඉස්සරට එනකොට නීවරණේ අඩපත් වෙනවා. ඒ නිසා ඒ යෝගාවචරයා මේක පිළිබඳව දන්නවා නම් එයා හරියට තමන් යුද්ධ කරන හතුරු පාර්ශවයේ බලකොටුවේ තියෙන බලය කොච්චරද කියලා ඔත්තු බලනවා වගේ. ඉතින් ආ දන්න මේ බලකොටු මෙච්චර බලවත් ආහාර මෙච්චර තියෙනවා. සිබළු මෙච්චර ඉන්නවා. ගිනි වෙඩි බෙහෙත් මෙච්චර තියෙනවා. වටකොටු තාප දියාගල් මෙච්චර තියෙනවා කියලා හරියට දැන ගැනීම. ඉතින් ඒක යුද උපක්‍රමයක්. තමන් යුද ප්‍රකාශ කරපු ඒ අතුරු බල සේනාවේ විස්තරතරතුරු දැන ගැනීම. ඉතින් ඒ නිසා ඒක මේ යුද්ධෙක් කෙලින්ම මුණ දීලා කරන යුද්ධෙට අත්‍යවශ්‍ය අංගයක්. යුද්ධයේ බල කඳවුරු බල සේනා බලඇනි කොච්චර බලවත්ද කියලා දැනගෙන ඉන්න එක. අනිත් වගේ රාසොත්තු සේවාවක් අත්‍යවශ්‍යයි සම්ප්‍රදාන කුල යුද්ධවලදී. ඉතින් ඒ නිසා යෝගාවචරයා ගිහිගේ අතෑරියට පස්සේ එහෙම නැත්නම් මේ කාමය පිටු දකින්න ඕනේ කියලා කොයි වෙලාවකරි කල්පනා කළොත් එයා ඒකට සුදුසු පරිසරයකට ගිහිලා කරන පළවෙනි දේ තමයි ඒ බලසේනාවල් ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම ඒකේ බලය මොනතරම් තීව්‍රද කොච්චර බලවත්ද කියලා බලනවා. හැබැයි ඒ බලන බැල්ම පරාජිත බැල්මක් නම් නොකිය කියන් නොකිය ඉන්න බැරි වෙනවා ඒක නිවර්ණයට ලාභයි. බලන බැල්ම වීර වික්‍රමාන්විත නම් විතරයි ඒ නිවර්ණ පිළිබඳ තොරතුරු බලල ඒකේ බලවත්කම දැනගෙන ෂටං ක්‍රම වෙනස් කර ගන්න පුළුවන් වෙන්නේ ජයග්‍රහී බැල්මෙන් බලන කෙනාට විතරයි. අනිත් එක්කනට බල සතුරු බල හමුදාවේ තියෙන ශක්තිය දකින්නකොටම හමුදායෙන් පැනලා යන්න හිතෙනවා. එයාට නෑ ඒව දැකලා ඉදිරියට යන ශක්තිය. එහෙම කෙනෙකුට යෝධා ජීව කියන්නේත් නෑ යුත් සෙබලා කියන්නේත් නෑ. ඉතින් යෝගාවචරය කියන යෝධා ජීව නැත්නම් මේ සෙබලා ඒක දකින්නකොට ක්‍රමසාවිදි හොයනවා ඒ නිසා මේ නීවරණ පිළිබඳව ਸਰවචන් වහන්සේ පුළුවන් තරම් තොරතුරු පොදු සහ පෞද්ගලික වශයෙන් දීලා තියෙනවා. පොදුතරතර තමයි මේක ප්‍රහාණ කළ යුත්තක්. මේක ධානාංග වසනෝ. ඒ නිසා අන්ධකරණෝ අචක්කුකරණෝ අනිබ්බාන සංවත්තනිකෝ පඤ්ඤා දුබ්බලීකරණෝ ආදි වශයෙන් අන්ධකරණ ඇස් නැති කරන ප්‍රඥා මෝහා කරන නිවනට බාධා කරන ධර්ම වශයෙන් පොදුවේ හඳුල්ලා දීලා තියෙනවා. ඒ පොදු ලකුණ ඊට පස්සේ පෞද්ගලිකව කාමච්ඡන්දේ එහෙම නැත්නම් තී ව්‍යාපාදේ යම් යම් ලකුණු පෙන්ලා දීලා තියෙනවා යෝගාවචරණ මේක අඳුනා ගන්න. ඉතින් ඒ වගේ උපමා ගැලවල් දෙකක් එහෙම නැත්නම් උපමා කටල දෙකක් ත්‍රිපිටකේ පීරනකොට හම්බ වෙනවා ලේසියෙන් කාමච්ඡය හඳුන්වනකොට කාමච්ඡන්දේ හඳුන්වනකොට ਸਰවචනසික හඳුන්වන්නේ පරණ ගත්ත ණයක් වගේ. ඒකට දැන් ගෙවන්න ඕනේ. අපි මෙතෙක් කල කාමච්ඡන්දේට ආවැඩුව කාමච්ඡන්දය පෝෂණය කරා නිසා දැන් ඒක නතර කරන්න කියන්න බෑ ඒ කරගෙන ගිය ගතිසිරිත් හැබැයි සංසාරගත පුරුදු රුචි අරුචිකන් නිසා හැම වෙලාවෙම අර පරණ පුරුදු ඇවිල්ලා අපිට කරදර කරන්නේ ගත්ත ණයක් ගෙවන්න වගේ. ඉතින් ඒ භව යෝගාවචරණ තේරෙනවා දැන් අපි මෙහි ආවට පස්සේ අපි පවක් මොකක් කරන්නේ දෙන දෙයක් කාලා කටයුතු කරන නිසා ඇයි මේ කාමච්ඡන් දෙන්නේ? කාමච්ඡන්දේ ඉන්නේ අපි වර්ණ ගත්ත ණයක්. ඒක ගෙවන්න ඕනේ. ඒ නිසා යෝගාවචර දන්නවනම් මේක ණයක්. දැන් අලුතෙන් දැන් ගෙවපන් අලුතෙන් ණය නොවි. දැන් මෙහි ඉන්න වෙලාවෙත් අලුතෙන් කාමයේ දනවන වැඩ කරන්න එපා. Tamanට හෝ අනුන්ට. එතකොට අපිට පුළුවන් දැනගන්න මේ ණයක් ගෙවනවා වගේ කියලා. ඒ වාගේම මේ නීවරණ පහ පොදුවේ ජලබඳුනකට උපමා කරනවා සරුවචන් වහන්සේ. නීවරණ නැති හිත ජල බඳුන පැහැදිලි එතකොට ඒකට එබිලා බලන එකනාගේ මූණේ ඡායාව පේනවා. ඒකට කියනවා පිළිබිඹු කරන ගතිය කියලා. ඒ වගේම ජල බඳුන පැහැදිලි ජල බඳුනේ පතුලේ තියෙන විස්තර පේනවා. ජලාශයක් නම් ඒ තියෙන සිප්පි කටු වැලි කොරළු බොරළු පේනවා ජල බඳුන බොහොම පිරිසිදුයි. ඒකට කියනවා විනීවරණ චිත්තං කියලා. පිරිසිදු හිත. යම් වෙලාවක මේකට කාමච්ඡන්දේ වැටුනොත් ඒක හරියට මේ ජලයට වර්ණයක් මිස් වුණා වගේ කියලා කියනවා. එතකොට එබිල බලන එකනට ප්‍රകൃති මූණ නෙවෙයි පේන්නේ වර්ණ වච්චිච්ච මූණක්. පිළිඹුවක් තියෙනවා නමුත් පිළිඹුව විකෘති කරනවා. මොකද මේ මිශ්‍රිත ජලය නිසා ඒ වර්ණේ වැඩි වුණොත් ජලාශයේ අඩිය පෙන්වන්න නැතුව යනවා. ඒක නිසා අර පිරිසුදු ජලයක තියෙන අඩිය පෙන්වන ගතිය සහ ප්‍රകෘතිය පිළිබිඹු කරන ගතිය දෙකම කාමච්ඡන්දේ තියෙන හිතේ නැහැ. ඒ නිසා කාමච්ඡන්ද සහිත හිතකින් අපි දෙයක් බලලා ඒකනේ විස්තර කරන්න ගියොත් අපි පාට කණ්ණාඩියකින් බලලා විස්තර කරනවා වගේ තමයි පේන්නේ. ඒක කවදාකවත් අඩිය බලලා නෙමෙයි විස්තර කරන්නේ. ඒ නිසා මේ ලෝකේ ලෝකයා දෙන විවිධ රසමස උළු නැත්තම් රසවත් විස්තර විග්‍රහ කරන රසායන දේවල් සේරම කාමෙන් තෙත් වෙලා තියෙන්නේ. නිසා එකකවත් ඒ වගේ යථාර්ථයක්වත් ගැඹුරක්වත් නැහැ. මොකද ඒක නිතරම වර්ණ මිශ්‍රිත ජලාශයක් වගේ. ඒ වගේම මේ යන පාර දිගේ ගත්තොත් ව්‍යාපාදය එතන ද්වේෂය තරහව ਸਰවචන්සේ පෙන්වන්නේ ලෙඩෙක් ලෙඩක් වගේ. ලිටර් ප්‍රතිචාම නිතරම අසහනෙන් ගත කරන්නේ. ඒක නිසා ව්‍යාපාදය මේ ලෝකේ තියෙන සියලු මානසික කායික ලෙඩ වලට මුල. ඒක ආයුර්වේදයේ උගන්වනවා අපිට හැදෙන මේ සියලුම රෝග හැදිලා තියෙන්නේ අස්ථාන කෝපේ නිසා. ඒ අනවශ්‍ය ස්කෝපයක් කරගෙන තිනවා ගැටෙන්න ඕනේ නැති කෙනාට ගැටනවා. ගැටුවට පස්සේ ඉතින් මේක ලෙඩක් වෙනවා. අපි පොඩි දරුවෙකුට ඒක උගන්වන්නේ අම්මලා තාත්තලා කොඩිය කායේ කකුල හැප්පුණොත් එහෙම ඇවිදිනකොට පුටුවේ කකුලේ අපි පුටුවේ කකුල් ටිකක් ගන්නවා. ගහගෙන ඔය බබා ඔය අඬන්න එපා මං ගැහුවා කියලා අර පොඩි එකාට අත්තාන කෝපේ උගන්වනවා. එයාට මං ගැහුවනේ ආ ඔය අඬන්න එපා කියලා. ඉතින් පොඩි එකා හිතනවා හරි හරි ඒ පුටුවේ කකුලට ගහපුවාම දෙදේ සනිපෙනවා නේ. එහෙම නැත්තම් මේ කට දනවට මේ සීනේ දෙනවා. බත් කාලි වෙච්චාම දැන් නම් ඕක කරන්නේ නැතුව ඇති. මේ බත් කන්නේත් නැහනේ දැන් ඉතින්. කොහොම හරි බත් කපන සීනි දෙන ඉතින් අත මොනවට පිච්චලා දැවිච්චාම සීනි ටිකක් ගන්න. ඒකක් දනවනේ. ඉතින් පොඩි එකා සීනි ටිකක් ගන්න කියනවා. මෙතෙන් සීනි ටිකක් ගන්න මේ මොකද ඇයි දනව? කට දාලා පුරුදු වෙලා. ඒ වගේ අපි අස්ථාන කියා රාශියක් පොඩි කාලේ අම්මලා තාත්තලා පොඩි උන්ට උගන්වනවා. අම්මලා තාත්තලා දන්නේ නැහැ පොඩි උන්ගේ වයර් මාරු වෙනවායි කියලා. මොකද අම්මලා තාත්තලාගේ වයර් මාරු කරන්න පොඩි එකාට වයර් මාරුලා නැහැනේ. මේ වයර් මාරු කරන්න හැටි. ඉතින් ඊට පස්සේ අන්තිමට මේක දරුවා අම්මට තාත්තට ලඩක් වෙනවා. අම්මා තාත්තා දරුවට ලෙඩක් වෙනවා. ඒ වගේම අපි මේ ලෝකයේ ඇති හැටි දන්නේ නැතුව මොකක්ක් තියා හෝ නොදකින්න පතම් බැල්මෙන් බැලුවොත් ඉතින් අපිට ඒක ලෙඩක් වෙනවා. ඒ නිසා ද්වේෂ හිතින් බලලා මොන දෙයක් ගැන කතා කරත් අපි ඒකේ නපුරක් අපලයක් අරියාදුවක් කතා කරනවා. ඒක දැනගන්න ඕනේ නම් කොච්චරක් අද ලෝකේ ද්වේෂය තියෙනවද කියලා පත්‍රයක් අරන් බලන්න හැම කෙනාගේම දොස් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවා. රේඩියෝ කරන බලන්න වෙච්ච නරක සේරම එකේ තියෙනවා. ටෙලිවිෂන් එක කරන් බලන්න ලෝක වෙච්ච ඔක්කොම නපුරු ඔක්කොම පෙන්වනවා. ඒ තරමටම ලෝකයා මේ ව්‍යාපාදේ ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා කිල්ලෝරක් නැති ලෙඩ. නම් කරන්න බැරි ලෙඩ. මානසික අසහන, කායික අසහන. ඒ නිසා යම් දවසක මිනිස්සයා මේ මෛත්‍රිය කියන ආලේපේ. ඒකට කියන බුදුහාමුදුරුවෝ සිනේහන කියලා. සිනේහනි කියලා කියන්නේ ග්‍රීස් වලට එහෙම නැත්නම් ලිහිස්සි කියලා කියන්නේ. ඒක ආලේප කරන්න දන්නවනෝ එන ඕනේ ප්‍රශ්නකදී කාටවත් ලෙඩක් දාන්නෙත් නැහැ, කාගවත් ලෙඩ වෙන්නෙත් නැහැ. ඒ නිසා ව්‍යාපාදේ දැනගන්න ඕනේ ලෙඩක් කියලා. ඒ වගේම ජලභාජනයක් ගත්තොත් ඒක පැහෙන ජලයක් වගේ. කොච කොච කොච කාලා පැහෙන නිසා මතු පිට ඡායාව පෙන්වන්නේ නැහැ. ඡායාව පෙන්වන කඩ කඩ වෙලා තියෙන්නේ. ඒ වගේම මේක අඩිය පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා අපේ හිත ව්‍යාපාදයෙන් පැහෙන වෙලාවට, පැලහෙන වෙලාවට අපිට තමන්ගේ ගැඹුර පේන්නෙත් නැහැ, බලන දිද්දියේ ගැඹුර පේන්නෙත් නැහැ. මේ මමයා මොකಾದ කියලා මගේ පිළිමිබුව පේන්නෙත් නැහැ. ඒක නිසා ව්‍යාපාද හිත එක පැත්තකින් ලෙඩෙක් අනෙක් පැත්තකින් පැහෙන වතුරකට සංසන්දනය කළ ਸਰවචන්සු පේනවා. ඒකම තීන මිද්දයට පෙන්වන්නේ ඒක නිකන් හිරගෙදරක් වගේ. Taman ඒ තීන මිද්දට වැටෙනවා පස්සේ හේම ගල් වෙන්න පටන් ගන්නවා. මොනවාක්වත් කරගන්න බෑ අතපය හොල්ලන්නත් බෑ මේ කර්මන්නේ භවය නැති කරනවා ඒක හිරගයක් දණු කඳේ ගැහුවා වගේ එහෙම නැත්නම් හිරගේ කියලා කියන්නේ බැඳලා දැම්මා බවට චිත්තචෛසික ධර්මපත් වෙනවා චිත්තචෛසික දෙකට තීන එකක් මිද්ද එකක් කියලා වෙන් කරලා තිනවා පසු කාලීන අටුවා යුගයේ ඒ නිසා තීනේ සහ මිද්දේ කියන දෙක දෙකක් එකතු කරලා මෙතන මේ තීන මිද්ද කියන එක හදලා තියෙන්නේ. මිද්දේ කියලා කියන්නේ මිද්දේනවා නිකන්. බටර් ටිකක් අයිස් පෙට්ටියක දාපුවට වගේ ඒක ගල් වෙනවා ඊට පස්සේ පාම් පෙත්තේ ගාන්න පුළුවන් ගතිය නෑ. ඒක අර ස්ප්‍රෙඩබිලිටි එහෙම නැත්නම් පැතිරෙන ගතිය නැති වෙනවා. හිත කර්මණ්ඩ වෙනවා. ඒක ජලාශයකට සම්බන්ධ කරනකොට ਸਰවඥාංශ පෙන්නන්නේ ජලාශයේ මතු පිට පාසි පාවෙනවා. ඉතින් ඒ නිසා මේ ජලය හරි බං අපිරිසිදු වෙනවා. එතකොට ඒකේ අර මතු පිට පෘෂ්ඨයේ තියෙන පිළිපිබෙන ගතිය නැති කරනවා. ඒ මේ පාසි නිසා ගැඹුර පේන්නේ නැහැ. ඒ ජලස්‍ය අඩිය පේන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ හිත එකමදී මෙත්තහි වුණොත් නිතර වතුර පාවිච්චි කරන ලිඳක පාසි බැඳුනා වගේ එතකොට ඒ වතුර පිරිසුදු නැහැ. ඒ නිසා භාවනා නොකරන හිත එහෙම නැත්නම් අකර්මණ්‍ය වෙච්ච හිත පාවිච්චි නොකරන ජලාශයක් වගේ පාසි බැඳිලා ඒකේ ජලයේ පිරිසුදුකමක් නැහැ. ඒ විතරක් නෙමෙයි ජලයේ පිළිඹු කරන ගතියක් නැහැ. අඩිය පෙන්නන ගතියක් නැහැ. අපි මෙවුවා මේ වෙනකොට ධර්මදේශනාදී සාකච්ඡා කරලා තියෙනවා. අපි අද ඉදිරියට යන්න දන්නේ මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක නීවරණේ ගැන කතා කරන්න. ඒකත් තීන මිද්දේ වගේ උද්දච්චය සහ කුක්කුච්චය කියන දෙක එකතු කරලයි හැදිලා තියෙන්නේ. මේකේ උද්දච්ච කියන චෛතසිකය විස්තර කරන්නේ අනාගත සැලසුම් කරනකොට අපේ හිතේ ඇතිවෙන තිගැස්ම. අපිට ඕනම වෙලාවක අපි ඉදිරි සැලසුමක් හදන වෙලාවේදී අපි බොහොම උනන්දුකාරක ගතියකින් කුතුහලයකින් අපි සැලසුම් කරනවා වෙච්ච වැරදි නැති කරලා මේක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒකට ඔක්කොම කැප කරලා අපි අනාගත සැලසුම් හදනවා. එතකොට හිතේ ඇති වෙන අවිශ්ලෙට උද්දච්චය කියලා කියනවා. කුක්කුච්චය කියලා කියන්නේ තමන්ගේ වෙච්ච වැරදි පිළිබඳව ඇති වෙන පශ්චාත්තාපය. එහෙම නැත්නම් ඒකට හිත ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් අර ඒ උද්දච්ච කුක්කුච්ච කියන එක විස්තර කරන්න ගියාම සමහර ආචාර්යවරු පෙන්නනවා වයසේ මධ්‍යම වයසට එනකන් උඟ දෙනෙකුගේ තරුණ තරුණ කාලේ උද්දච්චය තමයි කෙලින් බලපාන්නේ අනාගත සීන ගොඩක් තියෙනවා. මම අධ්‍යාපනය ලැබනවා මම මෙහෙම මෙහෙම මෙහෙම රසාවල් කරනවා මෙහෙම මෙහෙම පෞල් ජීවිතයට යනවා මෙහෙම මෙහෙම කටයුතු කරනවා කියලා ඉතින් හීන ලෝකයක තමයි යා ජීවත් වෙන්නේ. ඒ නිසා මේ වර්තමානය ගැන මොකද වෙන්නේ කියලා යට ඉඳගෙනද මේ කල්පනා කරන්නේ, හිටගෙනද මේ කල්පනා කරන්නේ නැහැ. සක්මන් කරනකොටත් කල්පනා කරන්නේ අනාගතය ගැන. ඉඳගෙන ඉන්නකොටත් කල්පනා කරන අනාගතය ගැන. නිසා ඒ කාලේ වැය වෙන්නේ ධාම නොඑලඹිච්ච අනාගතය ගැන. ඒකට හිත නිතරම ඇවිස්සලා ඒකට කියනවා උද්දච්ච ගතිය කියලා. එතනින් යා මැද වයස පණිනකොට බොහෝ දෙනෙක් පශ්චාත්තාපයටපත් වෙනවා. "නේ මගේ හම්බෙච්ච ජීවිතය මෛත්‍රික හිටපු කට්ටිය මේ මේ தත්වලට ගියා මට යා ගන්න බැරි වුණා. මගේ ඇති මේ මේ අත්තරදී වුණා." එහෙනම් තමයි භාවනා කරන අය කල්පනා කරන අනේ නිසි කාල වයසේ අපට බණ භාවනා කරන්න හම්බුනේ නැහැ. ඒක නිසා දැන් අපිට ඉඳගෙන ඉන්න බෑ. කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා. මේ මට හයිය හති තිබුණා භාවනා කරගන්න බැරි වෙන ඉතිලා කියලා ඒ කුක්කුච්චේ ඉන්න පටන් ගන්නවා. ඒ නිසා පසු වයසට යනකොට බොහෝ දෙනා ඒ වෙච්ච දේවල් වලට නිකටල්ලේ තියාගෙන අනේ අනිච්ච කියාගෙන ඉන්නවා. ඉතින් මේ දෙකේ මැදම වයසේ ඉන්න මිනිහා ගත්තත් උද්දච්ච කුක්කුච්චේ නැතුව නෑ. කොයි වෙලාවෙ හිටියත් එක්ක උද්දච්ච එක්ක කුක්කුච්චේ. ඒක විස්තර කරන්න කියනවා අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ අනාගතය ගැන කල්පනා කරන හිත කම්පණයටපත් වෙනවා සමාධියෙන් කැඩෙනවා. ඒ වගේම අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස පරිපන්තෝ. අතීතය ගැන කල්පනා කරන බුදුන්ට උනත් වික්ෂෝපේ විතරයි ඉතුරු ඒක මහා ධර්මතාවයක් ඕනම කෙනෙක් පශ්චාත් පස්සේ හැරලා බැලුවොත් පශ්චාත්තාපේනවා. ඒකට පශ්චාත්තාපය හෝ වික්ෂෝපය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ එනවත් එක්කම සතිය කැඩෙනවා. සමාධිය කැඩෙනවා. ඒ නිසා අපි දවස ජීවිතය ගත්තොත් මැද වයසට එනකන් අපි අනාගතය ගැන සැලසුම් කරලා කාබාසිනා කර ගන්න කාලකණ්ණි වෙනවා. පසු වයසට යනකොට පශ්චාත්තාප වෙලා අනාගතය හෝ අතීතයේ මේ දෙකෙන් එකක මේ වැටිච්ච ලැබිච්ච වටිනා සුන්දර ජීවිතය පුදුමාකාර විදිහට මේ උද්දච්චයට කුච්චයට ලක් වෙලා ඉන්නවා. ඒක ਸਰුවචනාන්තේ දකින්නේ දාස භාවයක් වගේ. මේ සංසාරේ ජීවත් වෙන කිසිම කෙනෙකුට වර්තමාන හිත තියන්න බෑ. එක්ක අතීතේ, එක්ක අනාගතේ. ඒ නිසා ਸਰුවචනාන්සේ භාවනාවක් වශයෙන් සතිය වශයෙන් කියන්නේ එලඹ සිටි සිහිය. දැන් පමා වෙන්න එපා. අරමුණ එනකොට ගෙවිච් එකක් පාඩපත් වෙන්න එපා එනකොටම බලන්න. ඒ වගේම මට මේක ලැබේවා මට මේ අරමුණ වේවා මට මේ නිමිත්ත වේවා මට මේ සමාධිය වේවා මට මේ ධානයේ මාර්ගඵලී වේවා කියලා සැලසුම් කරන්නත් එපා. හැම වෙලාවකම අපි දාසෙක් වෙනවා. මේ වර්තමානයේ තියෙන ඍජු අස්පනා අපිට තියෙන මේ సౌందර්යය මේ සරලකම මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. ඒක නිසා ගෙවිච්ච අතීතය පළච්ච දෙයක්. කනගාටු වෙලා වැඩක් නැහැ. අනාගතය කියන්නේ හීනයක්. ඒ දෙකම අතහැරලා මේ යෝගාවචරයට සිද්ධ වෙනවා වර්තමානට හිත ගන්න. ඒක ඉතින් අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කවදාකවත් පන්ති කාමරේක උගන්නන දෙයක්වත් නෙවෙයි. මොනම විශ්වවිද්‍යාලයකවත් මම දැකලා නැහැ. එහෙම පීඨයක් තියෙනවා මේ වර්තමානට හිත ගන්න. තියෙන හරියක් පීඨ තියෙන්නේ අතීතේට අනාගතේට දාන්න තමයි. ඒක ලියලා මුළු විශ්වවිද්‍යාලෙම කරන්නේ තරුණ තරුණියෝ පිස්සු කෙලවන එක තමයි. ඕන කෙනෙකුට කොම්බට දෙයක් අපලා කියන්න පුළුවන්. පොතේ කාටද පුළුවන් කියන එකකට අහන එකකට වර්තමානයේ හිත තියන්න කිසිම විශ්වවිද්‍යාලයකට බෑ. එතකොට විශ්වවිද්‍යාලයක් නැහැ. එතකොට පාඩම් පන්තියක් නැහැ. ඒතකොට සිලබස් එකක් නැහැ. ඒතකොට පඩි ගන්න කෙනෙක් නැහැ. පඩි දෙන්න කෙනෙක් නැහැ. මොකද වර්තමාන මොහොතේ කාටවත් විකුණන්න බෑ. හොඳට මතක තියානින්න කිසිම කෙනෙකුට කවම දාකවත් වර්තමාන මොහොත වෙලඳ භාණ්ඩයක් කරගන්න බෑ. වර්තමාන මොහොත ආගමක් කරගන්න බෑ. වර්තමාන මොහොත විශයක් කරගන්න බෑ. වර්තමාන මොහොත දර්ශනයක් කරගන්න බෑ. කරපු ගමන් විශයක් කරපු ගමන් දර්ශනයක් කරපු ගමන් වෙළඳ භාණ්ඩයක් කරපු ගමන් ඒ වර්තමාන මොහොතේ තියෙන අර නැවුම් ගතිය අර ඍජු ගතිය අර අහිංසක ගතිය සරල ගතිය නෑ ඒ නිසා මේ උද්දච්ච කුච්ච චෛතසික දෙක අපි සංසාරේ හිරකාරෝ. දාසියෝ. සංසාර සාගරේ ඉන දාසියෝ අපි දෙන්නෙක් අතර දාස භාවයේ කිසිම වෙනසක් නැහැ. කවුරු හරි කියනවා නම් මම ආරයට වැඩිය හොඳ 16ක් නැත්නම් ආරයට වැඩිය බාල 16ක් කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. කොයි එකක් බත් බැලයා. කොයි එකක් කඹරනවා. කොයි එකක් 16. ඒක නිසා ඒ ගැන හොයපු පරිේශන ග්‍රන්ථයක ලියලා තියෙනවා. අපි දාස භාවයේ පිළිබඳව නැත්නම් දාස භාවයේ ලෝකයේ පවතින දාස භාවය පිළිබඳව නිදර්ශනයක් කරගෙන හිත යොදන්නේ කියලා කියනවා මේට අවුරුදු 6000කට විතර ඉස්සෙල්ලා ග්‍රීසියේ සොක්‍රටිස් උන්තම දාර්ශනිකයා ජීවත් වෙන යුගයේ මේ ඇතැන්ස් නගරේ එයා ජීවත් වෙන යුගයේ විශාල දාස පිරිසක් හරහා තමයි ඒ ඔක්කොම කටයුතු කරන්නේ වෙළඳ පොලේ කටයුතු ගොඩනැගිලි කර්මාන්ත රාජ්‍යයේ සේරම දාස යුගයේ. ඉතින් එතකොට සොක්‍රටිස් ඉන්නවා 16ක් ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙන් දැන් ඉඳලා බලනකොට සොක්‍රටිස් කියලා කියන මොන්න තරම් මානව ඉතිහාසය වෙනස් කරපු එහෙම නැත්නම් දැනුම තේරුම් ඇති පඬිත ඇත්තෙද්ද 16ට ජීවිතයක්වත් නැහැ ආගම ආත්මිකුත් නැහැ එයා සම්පූර්ණ වාලික් එහෙම නැත්නම් මේ හරකෙක් වගේ වැඩ කරනවා දැනට තියෙන RNA DNA පරීක්ෂණ බලලා කියනවා මේ සොක්‍රටිස්ගේ DNA එකක් කරන බැලුවත් දාසයාගේ DNA එකක් කරලා බැලුවත් කිසිම වෙනසක් නැහැ. දෙන්නටම තියෙන සමාන දැනුමක්, දෙන්නටම තියෙන සමාන හැකියාවක් දාසයේ බව දන්නේ සොක්‍රටිස් දන්නවා ඒක විකුණන කන හැටි. ඒක නිසා අපි සොක්‍රටිස් විශාල සිංහාසනයක් හදලා උඩ තියෙනවා. දාසයා බිම ඉඳවනවා. නමුත් ඒ දෙන්න අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක උද්දච්ච කුක්කුච්චයට වැටුණා නම් අපි දාස වෙනවා. අපි යම් වෙලාවක වර්තමාන මොහොතේ හිත ගත්තනම් සොක්‍රටිස් වෙනවා. ඉතින් අපිට දීලා තියෙන මේ අවස්ථාවේ අපි කොයි වෙලාවේද මේ ප්‍රඥාවට ඉඳ තියපු ඇහැ ඇරිච්ච ඥානයක් පහළ වෙච්ච නිවනට යොමු වෙච්ච චිත්තක්ෂණ ගත කරන්නේ. ඒ අනුව බලනකොට අපේ තියෙන දාස භාවය කොච්චරද කියනවනම් අපි මේ වෙලාවේ gedare හිටියානම් හිතන්න. අපි මේ වෙලාවේ අපේ තන හිටියනම් හිතන කොච්චරද අතීතයයි අනාගතයයි සැලසුම් කරනවද කියලා. ටොංගානවා කියවත් කියන්න බෑ. මෙච්චර ටොංගාන කියන්න බෑ මොකද ඒ තරමටම අපි දාශභාවයට කැමතියි. අපි කැමති නෑ මේ ඉන්න ඉරියව්ව දන්න වර්තමාන මොහොත. අපි කැමති නෑ මේ මේ වෙලාවේ එක්කෙනෙක් කතා කරනවා අනිත් කට්ටිය ඇහෙනවා. මේ කනේ ඇහිීම සිදු වෙන බව දන්න මේ ඍජු ගතියට අපිට වෙන ඕකේ මොකද්ද ගන්න තියෙන්නේ? ඕක අතීතයට සම්බන්ධ කරන හැටි වැදගත් වෙනවා වෙන්න. අනාගතයට සම්බන්ධ වෙන හැටි වැදගත් වෙන නිසා වර්තමානයේ බණ ඇහෙන්නේ නැහැ. ඇහෙනවා වගේ එකක් වෙනවා. එන්න ගමන්ම ඒක අතීතයට සම්බන්ධ වෙනවා අනාගතයට සම්බන්ධ වෙනවා. එතකොට ඒ බණ වගේ මොකද්ද එකක් ඇහෙනවා මිසක් සම්නිවේදනය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉබේම දාසීගේ ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම ජල කඩක මේ උපමාවට දාපුවාම ඒක නිකන් මේ හුලඟක් අල්ලලා ජලකඩ හෙල්ලෙන වෙලාව වගේ පුංචි රැලි මාලා නැගපු වෙලාව වගේ එතකොටත් ඒකට එබිලා බලන එක නැගේ මොන පේන්නේ ඒ රැලි මාලා නිසා එයාට ජලකඩේ ගැඹුරු පේන්නේ ඒ නිසා අපේ සංසාරේ පුරාවට මේ සතිය කියන එක අහපු නැති භාවනාවට නොපෙළඹිච්ච එත වර්තමාන මොහොතේ එළඹ වාසය නොකරන හැම වෙලාවකම අපි අනුන්ගේ ජලකඩත් හොල්ලනවා අනුන්ගේකෙන් තමනුත් ජලකඩ හොල්ලා ගන්නවා. හොල්ලාගෙන මේකෙන් දකින දේවල් දැක්කා, විනා අපිට දැක්කා කියලා කිව්වට ඒක කිසිම දෙයක් පිළිඹු කරන්නේ ඒක කඩ කඩ වෙච්ච ජලාශයක්. ඒක මොනම දෙයක්වත් පිළිඹු කරන්නේ නැහැ. පිළිඹු කරන ඔවක්කාරය. පිළිඹු කරන මොකද්ද? අච්චාරුවක්. පිළිඹු කරන මොකද්ද? ඒ ජරාවක්. ඒ මොකද ජලකඩ තැම්පත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ උද්දච්ච කොක්කොච්ච චෛතසිකය යම් දවසක යෝගාවචරය තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට තියෙන ප්‍රධාන වගකීම තමයි අනේ කාගවත් හිතක් අවසන් යන්න එපා. සහ ගහන අපරාධයක්. හොඳ කරලා දෙන්න හෝ නරක කරලා දෙන්න කියම දෙකෙන් වෙන්නේ අවිසින එක. ඒක නිසා ඔකට තියෙන තාලෙන් තියෙන්න අරින්නේ. ඔකට මොනවත් එකතු කරන්න යන්නත් එපා. ඔක මොනවත් ගන්න යන්නත් එපා. ඒක නිසා ඒ බටහිර පන්නේට හිතන මිනිස්සේ කියලා තියෙනවා භාවනා කරනවායි කියලා කියන්නේ මේ ගලන ගඟක් ගාව වියලි තැනක වාඩි වෙලා ගඟ දෙස බලන්නේ. ඒකට හේම යන්නරින්ද ඇඟිල්ල දැම්මොත් ඇඟිල්ල තෙමෙනවා. ඇඟිල්ලේ ප්‍රමාණයට ගඟ කැළඹෙනවා. කකුල දැම්මොත් කකුල තෙමෙනවා. කකුල ප්‍රමාණයට ඇඟේ ගඟ කැළඹෙනවා. පොත යන්න දීලා බලන්න ඉන්න බැරිකම තමයි අපට තියෙන අකුසලේ. අපේ තියෙන ගාය, අපේ තියෙන කෙලෙස්, අපේ තියෙන මාරපාක්ෂික ගතිය වෙන දෙයකට වෙන්න ඇරලා බලාහින්ද දන්නේ නැහැ. අපි මේ දරුවෝ දෙමාපියෝ කියලා හිතලා ලෙඩ්ඩු වෙද්දු කියලා හිතලා රට්ටු සහ රජ්ජුරුව කියලා හිතලා ගුරුවරයෝ සහ ගෝලයෝ කියලා අපි එක එකාට ඇඟිලි ගන්නවා. එක එක නාගේ චෛසික වලට ඇඟිලි ගන්නවා. පෞරුෂත්වයට ඇඟිලි ගන්නවා. පුද්ගලිකත්වයට ඇඟිලි ගන්නවා. ඉතින් ඇඟිලි ගහලා කියනවා නෑ නෑ මේවා අපේ යුතුයකම් මම කරන්න ඕන දේවල් කියලා. ඉතින් ඊට පස්සේ මේ මනසට ආපිට ඒවා කැපිලා එනකොට නොසිතූ නොවිරු ආකාරයට කොච්චර විවේක තැනකට ගියත් විවේක වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි ඒ උද්දච්ච කුච්ච චෛසික ගැන දැනගත්තට පස්සේ තේරෙනවා මේ සමාජයක ජීවත් වෙනවට වැඩිය දාසභාවයක් වෙන ඇත්තෙම නැහැ කියන. සමාජයේ ජීවත් වෙන්න කැඹිරිල්ලක්. සමාජයේ ජීවත් වීම බරපතල වැඩ ඇතුව සිර දඬුවමක්. නමුත් අපි තනිකර ජීවිතයට කැමති නැහැ. අරණ්‍යගත වෙනවා කිව්වම බයයි. රුක්ක මූලගත වෙනවා කිව්වහම අපි එහෙම නිකන් ආතේ කඩා වැටිච්ච මිනිස්සුද? ඇයි අපි කොහොමද ගස් මුල ඉන්නේ? එහෙනම් ශූන්‍යගාට යන්න ගියාම ඇයි අපිට බැරි රාජකෙදෙට යන්න? ඇයි අපිට බැරි සනකෙලියකට යන්න? ඇයි අපිට බැරි මේ සංഭാෂණයකට යන්න? ඒක නෙපින කියලා අපි මේ කරන්නේ මේ කැළඹිල්ල අනුමත කරන්නේ. ඒක ලියලා මේ අනුමුද්දාස බාහිරපත් කරගන්න හදනවා කවදාකවත් කරන්න වෙන්නේ නැහැ. Tamanට දාස වෙන්න තමයි වෙන්නේ. ඒ ඒ දාස භාවය අද කියන්නේ මිනිස්සු හදාගත්ත මේ යන්ත්‍රේ කොළඹ වගේ රටකට ගියාම එහෙනම් ඒ වගේ වැඩ කරන කන්තරොට ගියාම පේනවා ඒ යන්ත්‍රේ දිගටම වැඩ සමහරට පැය 24 shift තුන දාලා වැඩ මේ වැඩ කරන යන්ත්‍රයේ තියෙන දැතිරෝධක දැත්තක් වාගේ තමයි සේවකයා. සේවකයාට ඒ දැතිරෝධ නැතර කරන්න බෑ. යාට තියෙන Taman ළඟට බර එනකොට ඊගා දැතිරෝධ කරකෝලා කැරකෙන එක විතරයි. යම් වෙලාවක මෙයා නතර වෙන්න ගියොත් දැත්ත කඩලා යනවා. මේ මිනිස්සයා හදාගත්ත යන්ත්‍රය දැන් නතර කරන්න සුදුච්ච එක නැහැ. ඒක දුවනු. කන්තරුළු වැඩ කරන හැටි බලනකොට මේ මිනිස්සු යන්ත්‍ර වගේ දිගටම කරනවා. ඒ කිසිම කරන දෙයක් අපි කියමු යන්ත්‍රාගාරයක වැඩ කරනවා කියලා නැත්නම් ඒ මිනිස්සේ ජීවිතයට අදාළ නැහැ. විශ්වවිද්‍යාලෙ ගිහලා ඒකට අදාළ විෂය කරලා ඉල ඒක කරනවා. කිසිසේත්ම ජීවිතයට අදාළ නැහැ. මේ යන්ත්‍රී ඊගාට වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඇමරිකාව වගේ එහෙම නැත්නම් ජපාන වගේ තියෙන ওই වර්කින් බෙල්ට් එකක ඉන්න මිනිස්සයා තමන් ළඟට මේ චිප් එක හයි කරනවා එච්චරයි. ඊට පස්සේ කැරකිලා ගිහලා මේක රේඩියෝ එකක් හැදෙනවද? මේ කම්පියුටරයක් හැදෙනවද? මේ කාර් එක දන්නේ නැහැ. එමසේ ඇහුවොත් තමන් වැඩ කරන කන්තෝරුවේ මේ කම්මේ කම්මලේ මොකද්ද හදන නිෂ්පාදනය කියලා? තමන් මොන නිෂ්පාදනයට උදව් කරන්නේ වැඩක් නැහැ. දන්නේ නැහැ. ඒ තරමටම යන්ත්‍රයක් හදලා ඉතින් මේ මේ අවුරුදු 6 7 8 පුංචි දරුවෙක්ගේ සෙල්ලම් වයසේනේ මේ මේ කුණු හරි පෙවුගන්නන්නේ. ඌ හරියටම අර යන්ත්‍රයට ගිහිල්ලා හිර කළ දැති රෝදයක් පාටපත් කළා. ඉතින් ඌ දැති රෝදයට අහු වෙලා කරකිනවා. ඊට පස්සේ අකාලේ මැරලා යනවා. මේ උක්දණ්ඩම් මෙරිකලා සාරේ පැත්තකට දැම්මා වගේ මැරලා යනවා. ඉතින් දෙමාපිය හරි සතුටුයි. රජයත් හරි සතුටුයි. ඉස්කෝලේ සතුටුයි. නමුත් මේ මනුස්සයාගේ ජීවිතය ගත්තාම පුදුම දාසකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධානිය කෝපාලයට කියනවා මම කිසිසේත්ම දාල්චෙක් නෙවෙයි. ලපලු ධනකොළ කකා කැලේ ඇවිදින මෝපවුව කුසේ මම මගේ විවේකී හොයන පාත්‍රයට මම යනවා. මම කිසි කෙනෙකුට බැලේක් නෙවෙයි කිසි කෙනෙකුට දාසෙක් නෙවෙයි හැම කෙනෙක්ගෙම හිඟාන තමයි කන්නේ. හිඟාන කෑවට මම තවදුරටත් දාසෙක් නෙවෙයි. මම බැලේක් නෙවෙයි. උඹලට තෝරන දාස භාවයෙන් බැල භාවයෙන් නිදහස් වෙන්න හිඟාන කාපල්ල. හැබැයි හිඟා කාල ණයගිය පල්ලා මොකද්ද ණය භාවනා කරපල්ල. එහෙම නැත්නම් නිකන් හිඟා කකා හිටියට නිකම්ම නිකන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි කොච්චරක් ආයෝජනය කරලා තියනවද මේ දාත භාවය අයින් කරලා ලැබිච්ච ක්ෂණ සම්පත්‍ය උපයන්න ලැබිච්ච මනුස්සාත්ම භාවයේ ප්‍රයෝජන ගන්න ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ ප්‍රයෝජන ගන්න ලැබිච්ච මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබිච්ච සත්පුරුෂ සංසේවණය කරන්න ලැබිච්ච මේ පැවිද්ද බුද්ධ විදින්න ඒක නිකන් පිස්සන්ගේ වැඩ වෙලාද ඒව නිකන් මේ ඔළුව නරක් වෙච්ච මිනිසුන්ගේ වැඩ දැන් තියෙන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන යුගයක් ඉතින් ඒක නිසා ඒ අන්තරයට අහුවෙලා මිරිකිලා මේ ගත කරන මේ දාස භාවය සමාජ විවේචනයක් සමාජ විග්‍රහයක් වශයෙන් කරාට ඒක නාස්තික විග්‍රහයක් නෙවෙයි ඒ තරම් විශාල යන්ත්‍රයකට අහුවෙලා අපි කැරකුණත් රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, මානව වශයෙන් ගැලවෙන්න ඕනේ මනුස්සයාට ගැලවුම් මාර්ගය තියෙනවා. ගැලවෙන්න ඕන කෙනාට තේරුම් ගන්න ඕනේ බෝ කඹරපන්. හැබැයි පැයක් දෙකක්වත් උඹත් එක්ක උඹ හිටපන්. වර්තමාන මොහොතේ හිටපන්. කාටවත් පුළුවන් බලපෑ ඒකට බලපෑමක් කරන්න. ඒක නිසා හරියන නිසා බෑ මේ අනිසා බෑ කියලා මොන බයිලා කතා කිව්වත් මොන්නේ දහසර කරනවා කිව්වත් තේරුම් ගත් එක්කන දන්නවා මේ දාස භාවයෙන් මට චිත්තක්ෂණ වශයෙන් මිදෙන්න පුළුවන්. වර්තමානට එළඹ සිටියාම බුදුහාමුදුරු ළඟ ඉඳගත්තා වගේ තමයි. සද්ධර්මයේ වාගේ තමයි. එයා පැවිද්දා තමයි. එයාට සීලය පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙම චිත්තක්ෂණයක් පිළිබඳ අහලවත් නැතුව මැරෙන මනුස්ස ප්‍රතිශතය ගත්තොත් 99ට වැඩි වැඩි. අහලවත් නෑ මේ මේ මේ දාසභාවයෙන් චිත්තක්ෂණ වශයෙන් හෝ විසඳෙන්න පුළුවන් කිය. ඒක තමයි ජීවිතේ પરමාර්ථය කියලාවත් අහලා නෑ. ඒ මිනිස්සු ජීවත් වෙනවා. මොකට ජීවත් වෙනවද කියලාවත් දන්නේ ඒ ප්‍රශ්නේ ඇහුවොත් ගහලා එලවනවා. ඇයි ඇයි මේ තටමන්නේ මේ ඊර්ෂ්‍යා කරන්නේ මේ ක්‍රෝධ කරන්නේ මේ වෛර මොනව ලබන්නද? ඒව කතා කරන වෙලාවක් නෑ. කරන ඊර්ෂ්‍යාව හොඳට කරන එකයි තියෙන්නේ. කරන වෛරය හොඳට කරන්නයි යන්නේ. කාට හරි ඉනිගිරියක් දෙනවනම් හොම්බකට රිවර්ට් වෙන්නම දුන්නොත් අන්න එයා දිනුන. ඊට පස්සේ ආපහු වෙන්නේ මොනවද කියලා බලා ගන්න වෙලාවක් නැහැ. මොකද අපේ හිත මේ උද්ධච්ච කුක්කුච්ච කියන චෛසික දෙකට නැත්නම් නීවරණ දෙකට පුදුම විදියට මිරිකලා තියෙන රෝද දෙකට අහු වෙලා වගේ. කොච්චරද කියනවනම් කොච්චරද කියනවනම් යම් වෙලාවක හිත තිබ්බොත් මේ එළඹෙන එළඹෙන අරමුණේ අපි කියමු ආස්වාස ප්‍රසවාසී ටික වේලාවක් යනකොට අපේ ඇඟ වෙවුලන්න ගන්නවා. අපේ ඇඟ පුදුම බය වෙන්න පටන් ගන්නවා. අපේ ඇඟට හිතා ගන්න බැරි වෙනවා මේ මොකද වෙන්නේ කියලා. පුදුම සැකයක් එන්න පටන් ගන්නවා. පුදුම අනිශ්චිත භාවයක් එන්න පටන් ගන්නවා. පුදුම සැකකටයුතු තත්ත්වයක් එන්න පටන් ගන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ තරමටම අපේ ප්‍රകൃති අපිට අමතක වෙලා අපි මේ උද්දච්ච කුක්කුච්ච දෙකේ ගත කරනවා. ඉතින් මේ කාරණා මේ නීවරණ බයෙන් ගැලවීමට තියෙන ප්‍රධානම බාධාව තමයි මේ විචිකිච්ඡාව කියන සැකේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැතිකම. අපි මේ එක එකනට එක එකනට යම් යම් මට්ටම් වල ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් මේ ওই තියෙන ශ්‍රද්ධාව මේ ප්‍රසාද ශ්‍රද්ධාව මදි අපි මේ කියන වැඩේට. ඊට වැඩි එහා ගිය කුසල ඡන්දයක් පහළ වෙන්න ඕනේ. කරබැලීමේ ආසාවක් පහළ වෙන්න ඕනේ. ඒකෙදිත් මේ සතිය ආරම්භ කරන එක්කනා සතිය දිගට පවත්වන එක්කනා සති වේපුල භාවයට පත් වෙන එක්කනට පැවතිය යුතු කුසල ඡන්ද එන්න එන්න වෙනස් වෙනවා. අන්නේ අවශ්‍ය කුසල ඡන්දය අපිට පහළ වෙන්නේ නැති අපි ළඟ තියෙනවා සද්ධාවේ අඩු ගතියක්. අන්නේ සද්ධාව ඇතිකරනද කවුරු හරි උත්සාහයක් කරනවා නම් මේ මනුස්සයට සද්ධාව නැහැ. මං කොහොමද යාට සද්ධාව ඇති කරලා දෙන්න ඕනේ කියලා ඒක භයානක මානසික බලපෑමක් වෙන පුද්ගලයන්. ඒ මනුස්සයා ලෑස්ති නැති වෙලාවක ඒ මනුස්සට මේ සද්ධාව දෙන්න හදන එක තමයි මිෂනාරි වැඩ කියලා කියන්නේ. බටහිර තියෙන බලවේගය තමයි දිව්‍යන් අදහන් නැති කට්ටිය කොහොම හරි දිව්‍යන් අදහන පැත්තට දාන්න උත්සාහ කරනවා කෝටි ගණන් වියදම් කරලා. ඒ දරුණු බලවේගය නිසා ලෝක යුද්ධ දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් තුන්වෙනි එකෙත් ආසන්නට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද මම දන්න ඇදහිල්ල උඹට දෙන්න ඕනේ. ගත් කැමති නම් ගන්නේ නැත්තම් ගනි. නැත්තම් බලග රටත් විනාශ කරනවා, උඹත් විනාශ කරනවා. මේක ගනින් කියලා අර නැති සද්ධාාවක් ඇති කරන්න හදනවා. සර්වජන් වහන්සේ කවදාකවත් එහෙම ඒ විචිකිච්ඡාව හෝ විචිකිච්ඡා නැති බව විතින සද්ධාව මේ පුද්ගලයාට විරුද්ධව පාවිච්චි කරන්නේ. හැබැයි ධර්මයෙන් කියලා දෙනවා. උඹ ඔය විඳවන විඳින්නේ උඹ ඔය නීවරණ වල බැටපැති වඳින්නේ උඹට සද්ධාව නැති නිසා. ඒ කියන සද්ධාව හොඳට ආයෝජනය කරගන්න පුළුවන් නම් කාන්තාරයකට ඉන්න මිනිස්සෙකුට කෙම්බිමක් ලැබුණා වගේ ക്ഷേම භූමියක් ලැබුණා වගේ යම් කිසි කෙනෙකුට සද්ධාව නැත්නම් එයා නැවත කාන්තාරයට වැටෙනවා එයා ජීවත් වෙන්නේ ව්‍යාල කාන්තාරයක මේ එහෙම නැත්නම් වැලි කාන්තාරයක ශුෂ්ක කාන්තාරයක පේන තෙක් කාලක පේන්න නෑ ക്ഷേම භූමියක් ඒ නිසා විචිකිච්ඡාට කාන්තාරය කියලා කියනවා යම් තැනක යෝගාවචරයට වැටුනොත් ඒ කාන්තාර ගතිය දැවිලි තැවිලි ගතිය ඒකට එයා දන්නවනේ ගැලවුම් මාර්ගයේ තියෙන වර්තමාන මොහොතේ ඒකේ ගැලවුම් මාර්ගයේ තියෙන ඉරියව්වේ ගැලවුම් මාර්ගයේ තියෙන මූල කර්මස්ථානය කියලා. ඒ කාන්තාරේ ඉන්න ගමන් මේ මූල කර්මස්ථානට යෑම ගැලවු මාර්ගය කියලා දන්න කෙනාටත් බුදුහාමුදුර කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. මම ඉන්නේ දැන් කාන්තාරේ. මම දන්නවා මම හරි වෙහෙසක ඉන්නේ. හැබැයි මට ගැලවුමක් තියෙනවා. මොකද මං ඉන්නේ ඉරියව්වට දාපු ගමන්. මං දන්න වුණ කරපු මූල කර්මස්ථානෙත් දාපු ගමන් මම ගෝචර භූමියට වැටෙනවා. ക്ഷേම භූමියට වැටෙනවා. නිර්මල තණ්ඩ වැටෙනවා. නික්ලේශී තැනට වැටෙනවා. මෙතන කාන්තාරේ, මෙතන නික්ලේශී තැන. මේ දෙක දන්න කෙනාට පවා මේ නැත්තම් මේ දෙක මගෙන් පිට කාටවත් අයිති එකක් නෙවෙයි. මගේ පාලන ශේෂ්ත්‍රය තුල තියෙන. මම දැන් ඉන්න කාන්තාරේ දන්නවා. හැබැයි ඒකේ ക്ഷേම භූමිය දන්න කෙනාට බුදුරජාණන් අන්ධ පෘ탁ජනය කියන්නේ. බුදුරජාණන්ට විශේෂයෙන්ම අටුවාචාන් වහන්සේලාට කල්යාණ පෘ탁ජනයයි කියනවා. එහෙම නැත්නම් පළවෙනි පන්ති ආර්ය ශ්‍රාවකයා වෙන්න පටන් ගන්නවා. යර්ධින ඊට පස්සේ ඒක සාක්ෂාත් කරන්නේ විතරයි. හැම ඉන්න චිත්තක්ෂණයකම දන්නවා මම මගේ වර්තමානයේ පැනලා. එතකොට මම ඉන්නේ කාන්තාරයක. මම ඉන්නේ සැකේක. මම ඉන්නේ විචිකිච්ඡාවක. ඒක නිසක කරගන්න තියෙන ක්‍රමේ තමයි ඒ වෙනුවට වර්තමානයේ හිත පිහිටවන්න ඕනේ කො ඉරියව්ව අරමුණු කරනු. එහෙම නැත්නම් මූල කර්මස්ථානේ අරමුණු කරපුවාම තමන්න පේනවා අකාලිකවම කල් නොයවා අරමුණට යන්න පුළුවන් කිසි කෙනෙකුගේ බලපෑමක් නැහැ. ඒක තමන්ම පෙර සත්‍ය පිහිටවන්න ගත්ත ප්‍රයත්න නිසා තමන්ට ලැබිලා තියෙන අතවාසියක්. ඒක වළක්වන්න මායයටවත් බෑ. ඒක වළක්වන්න මොනම ක්ලේශයකටවත් බෑ. වළක්වන්න පුළුවන් තමන්ගේ අවිද්‍යාවට විතරයි. තමන්ගේ තෘෂ්ණාවට විතරයි. ඒ නිසා මේ විචිකිච්ඡාව තේරුම් ගත්තට පස්සේ ඒක පේනවා විචිකිච්ඡාව දාස අර කාන්තාර භාවයක් ඇති කරනවා. විචිකිච්ඡාවල සැප සද්ධාව ඇති කරන්න පුළුවන් අතින් මම ਸਰව බලධාරී. මගේ තියෙන මේ ශක්තිය නැති කරන්න කාටවත් බෑ. කවදා හෝ විචිකිච්ඡා නැති වෙච්ච දවසක් අපි කියනවා සෝවානුණයි කියන. ඒක තමයි පළවෙනි මාර්ග ඥානය. සෝවාන් වෙනකොට විචිකිච්ඡාව නැහැ. නමුත් විචිකිච්ඡාව 100%ක් නැති නොවි ඕනම චිත්තක්ෂණ වශයෙන් තේරෙනවා මම ඉන්නේ කාන්තාරේ මේ අතේ දුර තියෙනවා ക്ഷേම භූමියේ අතේ දුර තියෙනවා මූල කර්මස්ථානේ අතේ දුර තියෙනවා Tamange ඉරියව්ව ඒකට යන පාර වළක්වන්න කවුරක්වත් නැහැ ආනේ ටික දන්නවා එතෙන් තේරෙන්න පටන් ගන්නවා මේ දාත භාවයෙන් ගලවන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඒකට ධර්මයක් කියලා එකක් තියෙන්නේ ඒකටයි මම මේ එළඹ පෙළඹ වාසය කරන්නේ උන්න සැකහැර දැනගන්න කොච්චර කැඹිරිල්ලක් කපුරන්න ඕනද ඔක සැකහැර දැනගන්න කොච්චර දිග දිර ගමනක් යන්න ඕනද? ඒ තරම විචිකිච්ඡාව මේ ඇතුවම් බහැපු අකුසල කර්මයක්. ඒ වගේම ඒක ජලකඩේකට සම්බන්ධ කරලා පෙනකොට බුදුජානසී සඳහන් කරන්නේ මඩ හැලතිච්ච ජලයක්. ඒකේ මතු පිට ජලය මඩ වැඩි වෙච්ච ගමන් ඒකාකාරී නෑ. ඒක නිසා ඒකේ මේවට කියන්නේ කලල් මඩ කියලා කලල් වෙච්ච වතුර මඩ සහිත වතුරක Tamange මූණ බැලුවට ප්‍රകൃතිය පේන්නේ අඩිය පේන්නේත් නැහැ. ඒ නිසා අපේ හිත විචිකිච්ඡාව ආවට පස්සේ කලල් මඩක් කැළඳිච්ච වතුර එකක් වගේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමනේ පැහැදිලිවම ශ්‍රද්ධාව අවශ්‍යයි. නමුත් මේ ශ්‍රද්ධාව පටවන්න නම් යන්න එපා. ඒක භයානක මානවයා විසින් මානවයට කළ හැකි භයානක අකුසලයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒත් බටහිර චින්තකේ එසා එයාට කියලා දුන්නාට කමන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිකමයි තිරසංකමයි එක. නිසා ශ්‍රද්ධාවක් තියාගනි. හැබැයි මේ ශ්‍රද්ධාව තියන්න ඕනේ වත් ඇදහිය යුත්ත මොකද්ද කියලා කාට හරි නම් කරලා කියන්න පටන් අරගත්තොත් අපි ආගේ මානසිකත්වයට බලපෑව වෙනවා. අපිට කියන්න ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව උතුම්ම දෙයට තියාගන්නවා වග බලා ගන්න ඕනේ. ඒ නිසා උත්සාහ කරලා බලලා මොකද්ද උතුම්ම දේ. ඉතින් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචන්නාංශයේ ප්‍රධාන උපස්ථායක වශයෙන් ගත කරන වේලාවක ආජීවකෙක් ඇවිල්ලා අහනවා මේ කොහොමද තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තෝරගන්නේ කියලා. මොකෙන්ද මොකෙන්ද තෝරන්නේ හැම කෙනාම කියන අපේ සාස්ත්‍රුණ වහන්සේ සරුවඥා. අපේ සාස්ත්‍රුණ තමයි හොඳ එක්කන. ඔය කට්ටිය එක්කන හොඳ නැහැ. ඉතින් දැන් අන්ධ පෘථග්ජනෙක් ඇවිල්ලා නැත්තම් මේ කියන සාමාන්‍ය මේ සොයන බලන තමන්ගේ හිතසුව සලකන කෙනෙක් ඇවිල්ලා ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ කවුද කියන්නේ කියලා අහනකොට ඉතින් අපි හිතන්නේ බුදුහාමරගේ නම කියයි කියලානේ. ආනන්දහමසුති. නිසා ආනන්ද සංස කියනවා ආ එහෙම එක්කෙදී මෙන්න මෙහෙම ක්‍රියාත්මක කරන්න. තමගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? එයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක් බාටපත් වෙනවා. එයා ඒ කියන දේ සාක්ෂාත් කරලා තියෙනවා. එහෙමනම් ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් පිළිගන්න. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරෝ ගන්න, සාරිපුත්‍ර ස්වාමීන් ගන්න කිසි කෙනෙක්ගේ නම නැහැ. පොදු ලකුණක් දෙනවා. එයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්. එයා කියන දේ ආ සාක්ෂාත් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා එයා මේ විදියට කියන දේ කරනවා කරන දේ කියනවා සාක්ෂාත් කරලා තියනවාද කියලා. තිබුණට පිළිගන්න එපා. ඔයා යන්න ඉස්සරලා එයා ළඟ ශිෂ්‍යෝ පැවිදි වෙලා ජීවිත පූජාවෙන් කටයුතු කරන දැනටමත් ඉන්න ශිෂ්‍ය පිරිසක් ඉන්න ඕනේ. එතකොට තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ මට ඉස්සලා පරීක්ෂා වෙලා තියෙනවා. අනික්කත් ඇවිල්ලා එයාට ජීවිත පරීක්ෂා කරලා තියෙනවා. ඒක දකිනකොට තමයි මෙයා කියන දේ කරන කරන දේ කියන සාක්ෂාත් කර බව Taman ඉස්සර පළවෙනියා වෙන්න එපා. කලින් ඇවිල්ලා තියෙනවා. එතකොට අරක තව පැත්තකින් සාක්ෂාත් කරන්න වෙනවා. ඒකල්ලා ගිහිල්ලා බලන්නේ ඒ ගෝල පිරිස අතරේ එක්කෙනෙක් හෝ ගෝලයන් අතර එක්කෙනෙක් හෝ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු මට්ටමට අවබෝධ කරලා තිබුණොත් ඒක තමයි තුන්වෙනි සාධකය. ඒකෙන් තමයි ඇදහිය යුත්ත කවුද කියලා බලන්න ඕනේ. කිසිසේත්ම මේ බුද්ධ ධම්ම සංඝ අදහන්න මගේ සරුවචනන්ත තමයි ඇදහිය යුත්තා කියලා එහෙම මාකටිං පාරක් නෑ ආනන්ද හඳුරන. ආනන්ද හඳුරෝ දෙන්නේ එහෙම කැරකිච්ච කෙනෙකුට හොයා ගන්න ඕන උපමාන ටික. ආනන්ද හඳුරෝගේ බුද්ධ ආගම තිබුණේ නෑ. ආනන්ද හඳුරෝගේ බුද්ධ ධර්මයේ. එනිසා අපිට වෙලා තියෙන්නේ අපිට මේ විචිකිච්ඡාව නැති කිරීම සඳහා අපි පැනලා කටයුතු කරනවා. නමුත් Taman සහතික කරගත්ත Taman අත්දකපු දෙයක් නෙමෙයි අපි කාටවත් කියන්නේ. එතකොට ඒක මාකටිං තමයි. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් විතරයි. නමුත් සාක්ෂාත් කරගත්ත දෙයක් කියනවනම් ඒකේ බුද්ධ ආගමේ කියන දේ තමයි කියන්න ඕනේ. ඒක නිහඬ බණක් වෙනවා මම සතිය බලනකොට දන්නවා. මං මේක අවබෝධ කරලාද කියන්නේ නැත්තේ කියලා. ඒක තමයි අද තෝරගන්න බැරි. ඒ තරමටම මේ ජනමාධ්‍ය චපලයි. ඒ තරමටම මේක මිනිස්සු නොමග යවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අද අපිට මේ මුග දෙනෙක් ඒක පිටිපස්සේ යනකොට රැල්ලට අහු වුණාට පස්සේ අපි සැකහැර ගිහිල්ලා ඒක පිටිපස්සේ යනවා. ඒ මොකද බහුජනය හරි කියලා බහුජනය මේ මහජනය කියන්නේ ජහමනය. කිසිම මනසක් ඇති જાතියක් නෑ රැල්ලට අහු වුණා නම් විනාශයි. ඒක නිසා පන්දිස්වානස කියනවා පුළුවන් තරම් සුළුතරයට අහුවෙන්න. ජන මතයට අහු වුණා නම් මහ ජනයට ගියා නම් ජහමනයා තමයි. ඉතින් උන්දලා යන්නෙම මී අර කපුවට මඩට අදිනවා, එලහරක ගොඩට අදිනවා. කිසිම චාරයක් නැහැ. මේ ද්වේෂයෙන් නෙවෙයි කියන්නේ. මේ මිනිස්සු ඉන්නේ කාමේ. මේ මිනිස්සු ඉන්නේ තණ්හාවේ. මාන්නේ දිත්‍තියේ ලෝකේ තියෙන එතන. ඒ නිසා අපිට විචිකිච්ඡාලා දැනගන්න ඕන නම් ඔය කවුරු හරි දෙන මාකටිං පාර කාලා හරියන්නේ නැහැ. කරලා බලන්න ඕන. ඒ සමේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා වගේ මේ චෛතසික අපි නීවරණ වශයෙන් පොඩි අඳුනගත්තට හිතන්න එපා ඒක මේ අපිට තේරෙන එක හරිම එක කියලා. ඒක පිළිබඳව කොච්චර දෝ අපි වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනවා. නීවරණේ නීවරණේ වශයෙන් අඳුනා නොගැනීම නිසා අපි නීවරණ අගය කරනවා උත්තර මනස් ධර්ම විදියට. මම නැවතත් කියනවා නීවරණයේ නීවරණ වශයෙන් අඳුනන ගැනීම නිසා අපි මේ නීවරණ උත්තරී මනස ධර්ම විතර අඳුනගෙන අපි කියනවා මට අසවල් අසවල් දෙය ලැබිලා තියෙනවා අසවල් අසවල් දෙතු වෙලා තියෙනවා කියලා. ඉතින් මේ මිනිස්සු අධ්‍යා බලන ඕන කෙනෙක් තමයි භාවනා කරන කෙනෙක්. ඉතින් මෙයා නීවරණ දන්නව ඇතිනේ. ඉතින් දන්න නිසා ඉතින් ওই කියන දේවල් නම් පිළිගන්නේ මොකද? නමුත් සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර සඳහන් කරලා තියෙනවා. නීවරණය නීවරණ වශයෙන් දැනගත්ත කෙනාට විතරක් මධ්‍යම ප්‍රතිපදාව ඉතුරු වෙනවා. නීවරණයට වෛර කළ මධ්‍ය ප්‍රතිපදාව දැනගන්නත් බෑ. නීවරණ උත්තරමනස ධර්මයක් විදිහට පුම්බලා දක්වලා ගන්නත් බෑ. ඒක නිසා අමාරුයි මේ නීවරණ පිළිබඳ බණ ඇහුවට නීවරණ පිළිබඳව කතන්දර ඇහුවට අපිට ඒක හරියට දන්නවද කියලා. එතනින් තමයි අපි පටන් අරගෙන පටන් අරගෙන මේක දිගට පරීක්ෂා කරන්න ඕනේ. ඒකට සූත්‍රයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ ඉස්සෙල්ලා සාරිපුත්තු ස්වාමීන් ළඟට ගිහිල්ලා කියනවා මට හොඳට භාවනා කරනකොට මට ඉස්සර විසු කඳ පිළිවෙත පේනවා මට ඉස්සර වෙච්ච දේවල් ගියාත්ම දේවල් හොඳට පේනවා මට දියේ දවල් දෙකේ එළඹිච්ච වීරියකුත් තියෙනවා මයිලක සතියක් තියෙනවා ඒ වුණාට තාම මට මේ මට අවශ්‍ය කරන පදේට අරයත් පදේට ය아가න්න බැරිුණානේ. හැබැයි මට ගියාත්ම පේන්නේ. සතියක් තියෙන. දිවා රාත්‍රී එළඹිච්ච වීරියකුත් තියෙනවා කියන්නේ. ඒ සාරිපුත්‍රන්සේ පෙත්ත කපලා දෙනවා උත්තරයක්. අපිට නම් අපිට එහෙම ගියා නම් අපි බය වෙනවා. ඉතින් අනුරුද්ධාමර කියන්නේ ධාක්‍යවන්තේ බරවත් කකුලක් නේ. දැන් සාරිපුත්‍රන ඉසින් දකින උඹට ඔය පෙර ආත්මේ දකින්නවා කියන්නේ මාන්නේ. උඹට ඔය දීර්ඝ වීරියක් තියෙනවා කියලා කියන්නේ උද්දච්චේ. උඹට තාම අවශ්‍ය දේ ලැබිලා නැහැ කියලා කෙනෙක් කුච්චේ. ඒක නිසා පරිස්සම් වෙලා ඔක නීවරණ වශයෙන් දකපන්. ඔයි මේ පෙරවිසු කඳවිලියත දකින්නවා. නිතර එළඹිච්ච වීරිය තියෙනවා. එහෙනම් අයියෝ මට නිවන් ලැබිලා නැහැ කියලා මේ කුකුස තියෙනවා. එකක්වත්ම නීවරණ වශයෙන් දරගන්න නැහැ කියලා. ඒ ඒ ඒ ඒ රෝග නිర్ణය එහෙම නැත්නම් හඳුන්වා දීම කොච්චර වැදගත් වෙනවද කියනවනම් මේක පිළිගන්න. අනුද ස්වාමීන් වහන්සේ පිළිගන්න. ඉතින් සාර්ථක ස්වාමීන් වහන්සේ වෙන පුද්ගලික දෝෂයක් නැහැනේ. දැන් අදත් බලන්න අපේ සමාජය ගත කරනකොට කී දෙනෙක් මට මේ ධ්‍යාන ලැබිලා තියෙනවා මට ගිය ආත්මේ පේනවා මට අනුන්ගේ හිත් පේනවා බයිලා කතා කෙලෝරක් නැහෙනි. ඉතින් උන්දලාට තියෙන මේ මාන්නේ කියලා කිව්වොත් එimhe අපටත් බයි. සමහර වෙලාවට ඉතින් එහෙම තියෙන්න පුළුවන් අපිට මේ ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ තියෙන්න පුළුවන්. නමුත් හුඟ දෙනකොට වෙලා තියෙන්නේ මේ මාන්නෙන් බලන්න පටන් ගත්තට පස්සේ එනතන ඔළුව ඔළුව ක්‍රේල් වෙන්නේ කොණ්ඩේ නෙවෙයි. ඔළුව ක්‍රේල් වෙලා බැලුවට පස්සේ එහෙම තමයි පේන්නේ. මට පේනවයි කියලා කිව්වොත් ඉතින් කවුද නැහැ කියන්නේ. එයා හොඳයි හොඳයි නම් පේනවයි කියලා ගනි. ඉතින් කියනවා අරක පේනවා මේක පේනවා අර භූත බලවේග මේ භූත බලවේග කියලා. මම ඒවට විරුද්ධව කතා කරනවා නෙවෙයි. සර්වචන්නාංශ පෙරවිසු කන්දවිල තිබුණා. සර්වචන්නාංශට මාන්නේ තිබුණේ නෑනේ. මාන්නේ නැතුවත් හිටින්න පුළුවන්. නමුත් මේ මෑත කාලේ බලන්න අවුරුදු 20ක 30ක කී දහහක් මේවා කියන්න පටන් ගන්නද මේ අපාය විස්තර කියනවා බ්‍රහ්ම ලෝකේ විස්තර කියනවා මැරිච්ච කට්ටියගේ උපැන්න සාතිකයක් දෙනවා ඊගව ආත්මනත් උපැන්න සාතික ලියනවා මෙහි ඉඳගෙන අහවල් දණ ඉපදිලා තියෙන්නේ අනම්මනම් කියලා. ඉතින් මේක මේ මාන්නේ කියලා සාරිපුත්‍ර ස්වාංශේ අනුරුද්ධ හාමුදුරන්ට නොකිය තිබ්බනම් අපි gediy පිටින් කනවනේ. ඒ කියන්නේ යන්න එපා. අපි දැනගන්න ඕන කනකොට රාත්තල් ගන්න කිරලා කන්න. එතකොට ඉවරයි. මෙච්චර මඩ බඩ මඩේ මඩ බඩේ මඩ. ධාර්බර ඇරලා ගන්න ඕකේ. ඒකයි කියන්නේ නීවරණ නීවරණ වශයෙන් අඳුර ගැනීම. ඊට පස්සේ කියනවා මෙච්චර භාවනා කරනවා මෙච්චර සතිය තියෙනවා මට අනේ තාම මාර්ගඵලයක් ලැබුණේ නැහැ. රහත්ුනේ නැහැනේ. නමුත් මේ පෝෂණය කරන්න විචිකිච්ඡාව බව. කලයුත්තේ සතිය පවත්තන එකයි. මට සතියෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා මේ ඇති කරගත්ත විචිකිච්ඡාව සද්ධාව කාවාසීනිය කරන බව. අනුරුද්ධ සංසේ ඒ 이르දි ප්‍රත්‍යාරේ පාන්නන අතර පළවෙනි තැන ලබනවා රහත් වුණාට පස්සේ. ඒ වගේම මට නිතරම එලෙබසිටි වීර්යය තියනවා කියනවා. ඒක මේ අනාගත බලාපොරොත්තු වැඩිවීම නිසා ඇතිවෙච්ච උද්දච්චය. මේ තුන පිළිබඳව අවබෝධ කරලා අවබෝධ කිරුවක් කියන්න බෑ. සුත්තමේ වශයෙන් අහලා කිහිලා භාවනා කරපු ගමන් අර තුනම කපලා ගිල rahat වෙනවා. ඒ නීවරණ නීවරණ වශයෙන් හඳුනා ගැනීම නිසා අර මෙතෙක් කල් තිබුණු ආවරණ ගති අයින් කරලා තේරුම් ගන්න. ඒ නිසා අපි නිවන ප්‍රතික්ෂේප කරන්න හැදුවට නිවන අවබෝධ වෙන්නේ නැහැ. නීවරණ ධර්ම උත්තරීමංශ ධර්ම වශයෙන් පටලවා ගත්තට හරියන්නේ නැහැ. ඒ නිසා මේ නීවරණේ නීවරණ වශයෙන් හඳුනා ගැනීම මධ්‍යම ප්‍රතිපදාව බවත් හඳුනා ගන්නා තෙක් එක්ක අපි නීවරණ අව탁සීරු කරනවා නැත්නම් අදි탁සීරුවටපත් කරනවා කියන එකක් දිහා බලනකොට තේරෙනවා අපි මේ සූත්‍රමය වශයෙන් හරි අහලා ඒකට නැවත නැවත එන්න ඇරලා මේවා වංචනික විදිහට වැඩ කරනවා. පිළිවන් ඔක්කොම අයින් කරන්න ඕනේ එන්නම දෙන්න හොඳ නැහැ ඉගෙන ගන්නත් හොඳ නැහැ මේක වසංගතයක් කියලා ඈත ඉඳලා දුරුවන් කරන්න ගියාට නිවන් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ උද්දච්චය ආවට පස්සේ මේක වීරිය කියලා පටලවා ගත්තොත් ඒත් කවදාකවත් නිවන් අඳුර ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම අනේ මට තාම භාවනා කළා ප්‍රතිපලයි එන්නේ නැහැ කියන එක අශ්‍රද්ධාව කියලා දන්නේ නැත්නම් තමන්ගේ ක්‍රමයේ පිළිබඳ තියෙන සැකය කියලා දන්නේ නැත්නම් ගුරුවරයා පිළිබඳ තියෙන සැකය කියලා දන්නේ නැත්නම් ධර්මයේ පිළිබඳ තියෙන සැකය කියලා දන්නේ නැතු එකට පෝෂණය දාන්න ගත්තොත් වැඩෙන්නේ නීවරණයක් විචිකිච්ඡාව. ඉතින් මේ මනුස්සයා ඇත්තටම අවංකයි. ඇත්තටම අහිංසකයි. නමුත් මේ පටලවිල්ල බේර ගන්නකම් ඒ විචිකිච්ඡාව අයින් වෙන්නේ නැහැ. එයා පොහොර දාන්නේ නීවරණයකට. ආහාර දෙන්නේ නීවරණයකට. ඉතින් මේ ගතිය කාම තණ්හාව නෙවෙයි. මේක කියන්නේ භව තණ්හාව කාම තණ්හාව අයින් කරපු කෙනාට විතරයි භව තණ්හාව මේ මේ කාම තණ්හා කියන පොත්ත ගැලෙවට පස්සේ තමයි භව තණ්හා කියන පොත්ත තේරෙන්නේ. ඒ නිසා කාම තණ්හාට වැඩිය මේක උතුම්. මොකද්ද? මයිලඟ විචිකිච්ඡාව තියෙනවා කියලා දැනගන්න එක උතුම්. ඒක මේ වෙන දෙයක් පටලවා ගන්න නැතුව. ඒක නිසා යම් කිසි කෙනෙකුට කොයි වෙලාවක හරි ඇතික විචිකිච්ඡාව ඇති විචිකිච්ඡාව වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් බොහෝම ආසන්නයි යථාභූත ඥාණයට මේ ආනාපානේ ආනාපාන වශයෙන් දැක්කා. නැත්නම් ආස්වාද ප්‍රසවාසය ආස්වාද ප්‍රසවාසය වශයෙන් දැක්කා. පිම්බි මහැකිලින් පිම්බි මහැකිලින් වශයෙන් දැක්කා. ආස්වාසය දක්නවා හොඳටම දක්නක ප්‍රසවාසය නෙවෙයි කියන්නේ. ප්‍රසවාසය දක්න දන මේක ආස්වාසය නෙවෙයි කියලා මේක තමයි සැකහැර දැනගන්නවයි කියන්නේ. මේ ආස්වාද ප්‍රසවාස දෙක කලවම් වෙනවා නම් ආශ්‍රව ප්‍රසවාසයේ පිම්බීමත් හැකිලිමත් එක්ක කලවම් වෙනවා නම් සමත භාවනා විපස්සනා භාවනාත් එක්ක කලවම් වෙනවා නම් ඉඳගෙන ඉන්නවද ඇවිදිනවද කියන දෙකත් කලවම් වෙනවා හැම වෙලාවකම මේ විචිකිච්ඡා බීජේ තියෙනවා යෝගාචරය ඒක නැවත නැවත කිරීමෙන් අනුපස්සනා කිරීමෙන් විපස්සනා කිරීමෙන් මේක සැකහැර දැන ගැනීමට දෙවන්නේක් සම්බන්ධ නැහැ කියලා හිතන්න ඕනේ දෙවන්නේක් හිටියොත් අපි සූත්‍රමය ඥානයකටයි යට වෙන්නේ තමන්ම කරලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ නිසා නීවරණ පිළිබඳව මේ අභ්‍යාසය ආරම්භයේදී කෙලෙසයක් වශයෙන් පටන් ගන්න නීවරණේ අන්තිම ධර්මයක් වශයෙන් පැටලෙනවා. පත් වෙනවා. වෙනස් වෙලා ඒක දැනගැනීමෙන් තමන් ළඟ නිතර දෙවේලේ ඇසු කරපු මේ නීවරණයම ඇතිසතියෙන් දැනගැනීම ඉදිරි ගමනට එහෙම නැත්නම් යථාව දර්ශනයට යථාභූත ඥාණයට උදව් වෙනවා. මෙන්න මේක තමයි ආගමට හෝ සදාචාරවාදයට තේරුම් ගන්න බැරි දේ. සදාචාරවාදීමක පිටු දකින්න හදනවා. ආගම මේ නිවන පිටු දකින්න හදනවා. ඒකට අවබෝධ කරගන්න බෑ. නිසා යෝගාවචර හිතන්න ඕනේ කාමයට වැඩිය හොඳයි නැත්නම් කාම තණ්හාට වැඩිය හොඳයි භව තණ්හාව. භව තණ්හාව නීවරණ වශයෙන් තමයි පෙනී හිටින්නේ. එන හැම වෙලාවෙම මතක තියානින්න මට දැන් භව තණ්හාව තියෙනවා. භව තණ්හා තියෙනවා කියන්නේ කාම තණ්හාව නෑ. විශාල අකුසලයක් නෑ. ඊකට පොඩි අකුසලයක් තියෙනවා. මේ අකුසලයට මූණ කඩාපනින්න එපා. මේක මූණට කියලා ගහන්න එපා. කුණ වතුරක් කරන්න එපා. මේක ආවේ කාම තණ්හා දුරුවන් කරගෙන. මට මේක ඇති හැටියෙන් දැක්කන්ට ලැබේවා කිව්වොත් එතකොට මේ යෝගාවචරයට හිතනද යම් වෙලාවක මේ නිවර්ණ නැත්නකට හිත ගියයි කියලා. එහෙමත් තනක් තියෙනවා. නිවන මොනවත් නැහැ. එතකොට මේ යෝගාචර වෙනවා රූපාරම්මණයක් නැහැ. ආනපානයක් නැහැ. වේදනාවකුත් නැහැ. හඳුන ගන්නත් මේ මේ ආස්වාස මේ ප්‍රස්වාසයේ මේ වම දකුණ මොකක්වත් හඳුන ගන්නත් බෑ. ඒ වගේම මම මේම කරන්න ඕනේ එහෙම කරන්න කියලා හයියෙන් උස්ම ගන්න හදන තමන්ගේ ක්‍රියාකාරකමකුත් නැහැ. අපි දවල් කතා කරාම මේ ඇතුළ පිට වෙනසකුත් නැහැ. ආන්නේ වෙලාවට තියෙනවා නීවරණ නැහැ. හැබැයි පණ තියෙනවා. නීවරණ නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. නීවරණ නැහැ. මම මේකට අවදි වෙලා ඉන්නවායි කියලා. එතකොට පේනවා මේ අරමුණක් නැති තැනකත් නීවරණ නැතුවත් මොකද්ද තණ්හාවක් තියෙනවා. ඒකට අපි විභව තණ්හාව කියලා කියනවා. කාම තණ්හාවක් නෙවෙයි. ඒක භව තණ්හාවක් නෙවෙයි. ඒකේ අභාවයි. ඒ විභව තණ්හාවට බය නොවි ඉන්න කෙනෙක් එහෙම නැත්නම් ඒක සැක නොකරන කෙනෙක් ලෝකේ නැහැ. ඒක එනකොටම ඒකේ නා හිතන කොහොමද මේ සතිය තියෙන්නේ? රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංස්කාරත් නැහැ, විඥානයත් නැහැ වාගේ. ඒ නිසා මේකට එළඹ වාසය කරන ප්‍රබුද්ධ වෙන්න අවදි වෙන්න යෝගාචරය කොච්චරක් කාම තණ්හාවෙන් දුරස් වෙන්න වෙයිද? කොච්චරක් භව තණ්හාවෙන් දුරස් වෙන්න වෙයිද? ඒ නිසා භාවනා කරන යෝගාචරයට ඒ වගේ ඒ නීවරණ තොර තත්වයක් දැකපු ගමන් පේන්නේ හෙලකින් ඇදගෙන වැටෙනවා නොදන්න තැනකට ගියා වගේ. ඉතින් මේ යෝගාවචරය ආයකට හුරුකරනද ඒ කියන්නේ තමයි මේ බය කරන මේ සැක කරන මේ අනිශ්චිතතාවයේ තියෙන එකට උරු කරන්න කොච්චර ශ්‍රද්ධාව තියෙන්න ඕනද කියලා හිතන්න. ඒ Taman නොදන්නා ශේෂ්ත්‍රයට යනකොට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මට අම්මෙක් අප්පෙක් නැහැ මට ඉන්නේ ධර්මේ විතරයි. මේ ධර්මයේ විශ්ින් ගෙනියන ගමනේ මම යනවා. බුදුහාමුදුරුවෝ මට ලණුවක් දීලා නැහැ. බුදුහාමුදුරුවෝ විශ්වසනීයයි කියලා. බුදුන් කෙරේ ශ්‍රද්ධාව. සංඝයා කෙරේ ශ්‍රද්ධාව. තමන්ගේ සීල කෙරේ තියෙන ශ්‍රද්ධාව. ඒ හතරේ ශ්‍රද්ධාව කැඩීමට අපි කියනවා විචිකිච්ඡා පන්නා දැමීමක් කියලා. එතකොට ඇති වෙන ශ්‍රද්ධාවට කියන්නේ අවෙක්කප්පතාදී. නොසලෙන ශ්‍රද්ධාව. ඉතින් ඒක එනකන් අවෙක්කප්පසාදී එනකන් විචිකිච්ඡාව ඒ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. යෝගාවචරයට කොයි වෙලාවක හරි කාට හරි යමක් කියලා දෙන්න වෙලාවක් කරන හිතමු. එහෙම නැත්නම් කාට උදව්වක් කරන වෙලාවක එයාට කල්පනා කරගන්න පුළුවන් නම් මම මේ කියන දේ මම මේ කරන උදව්වේදී මම මේක කොච්චරක් අදහනවද කියලා. මේ මම මේ කියන දේ මම කොච්චරක් අත්දකලා තියෙනවද? මම කොච්චරක් අදහනවද කියලා බැලුවොත් අපිට කතා කරන්න බැරි වෙයි. මොකද අපි මේ කතා කරන ගොඩක් දේවල් අත්දකපු දේවල් නෙමෙයි. හැබැයි ඉතින් අපි අනුකම්පාවෙන් කරුණාවෙන් දෙනවා. නමුත් ඒ කරන වෙලාව අතනත් විචිකිච්ඡා පහළනවා. මෙතනත් විචිකිච්ඡා පහළ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්න දේ පමණක් කතා කරන්න ගත්තොත් නැත්නම් මේ ප්‍රයෝජනවත් පමණ දේ පමණක් කතා කරන්න ගත්තොත් දේශරයක් කල්පනා කරන්න. ජේනසි සඳහන් කරනවා අපේ අතර sannivedanaye පාරට සච්ඡතෝ තේතතෝ අත්ථ සංහිතෝ පියතෝ තමන් කියන දේ සත්‍යක් වෙන්න ඕන. තේතතෝ ඒක සිද්ධ වෙච්ච එකක් වෙනවා. මේ වෙන්න තියෙන මේ මහා විශ්ව ගැන කතා කරනව නෙමෙයි. වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඒකෙන් අත් සංහිත වහන මිනිහට බොරෝජනයක් වෙන්න ඕනේ. ඒකේ මිනිහට ප්‍රිය වෙන්න ඕනේ. එහෙම නැති මේ දේවල් වක් කරන්න ගියාම ඉතින් මොකද්ද වෙන්නේ? අපිට හැම කෙනෙක්ම සැක කරනවා. මේ මිනිස්සු අතේ පැලවෙන්න කියන්නේ බොරුනේ. වෙච්ච නැති දේවල් නේ කියන්නේ. ඒ වගේම මට අර්ථ සිද්ධිය සලකලා නෙවෙයි ඌට කටකම සෙයියාවක් නැතුවට කියවනවා. මට අර්ථයක් නැහැ. ඒ වගේම මට ප්‍රියත් නැහැ. ඒ නිසා යම් කිසි වෙලාවක වචනයේ විශ්වසනීය භාවෙන්නට සත්‍යතෝ චේතතෝ පියතෝ අත්ථ සංහිතෝ කියන විදිහට කතා කරලා බැලුවොත් අද කතාවෙන් විතර අකුසල් සිදු වෙන්නේ කිසිම මිනිසෙකුට මොනම තැනකවත් අපෙන් කයෙන් අකුසල් වෙනවා අඩුයි හිතෙන් අකුසල් වෙනවා අඩුයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ මේ නොදන්න දෙමලයක් කියන්නේ ඒ නිසා පුදුම සැකයක් තියෙනවා ඒ කාල මේ මේ කාලාම සූත්‍රයේදී ඒ කාලාම ඒක නිගමක් මිනිස්සු අනේන තන සම්දත්තානයක් බුදුරජාණන්සේ ගියාට පස්සේ මේ මිනිස්සු කියනවා හැම කෙනාම ඇවිල්ලා සංසාතේ පළවෙන්න කියනවා දැන් අපි අමුදරුවන් රකින මිනිස්සු කීයක් හරි හම්බ කරන කලාතුරකින් කාගෙන් ළඟට බණක් අහන්න ගියා ඒ මිනිහා කියනවා මං කියන දේ විතරමයි සත්‍යය. විශ්ීම දෙයක් අහන්න බෑ ඔය මේ නිසා බොරු මේ නිසා බොරු කියලා දැන් අපි මේ පවුල් දරුවල් රකින්න මිනිස්සුන් අපිට මේක හරි හොල්මන්නේ. හැම විනියම අහන්න අහන්න සැකේ වැඩි වෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා ඇත්ත කියලා. ඒ එහෙම සැකයක් එන එක සත්‍යයි. බල සැක කරලා තියෙන සැක කළ යුතු තැනක. ඒසාව කිව්වට අහන්නත් එපා පොත්වල තිබුණට ගණන් ගන්නත් එපා මගේ ගුරුන්නාතේ සිල්වන්තයි කියලා ගණන් ගන්නත් එපා සද්ධායෙන් අදහන්නත් එපා කියලා ලස්සන ලයිස්තුවක් තියලා කියනවා ඔබ මොකද කියන්නේ මැරෙන්න කැමතිද නෑ එහෙනම් මරණේ හොඳ නරකද හොඳ නෑනේ අයික ෂුවර්ද ආ එහෙනම් ඒක පිළිගන්න ඔබ වස්තු හොරකම් කරන්න කැමතිද නෑ ඔබ ඒ නිසා හොරකම් කරන්නේ හොඳද නෑ අයිනේ පිළිගන්නේ උඹේ කාමවස්තු කවුරු හරි පරිභෝග කරනවා දකින්න කාමීත්‍යචාරය කරනවා දකින්න උඹ කැමති නැහැ. එහෙනම් උඹට වටිනවද කාගෑරි මිත්‍යාචාරය කරන්නේ නැහැ. ඒක හිවර්ද? අයන පිළිගන්නේ. උඹ බොරුවෙන් රවට්ටන දකින්න කැමතිද? කවුරු හරි උඹට පරිසෝචන කතා කරන උඹ කැමතිද? උඹට කේලම් කියනවට කැමතිද? මේ හිත් සොචන්ට ලෝ බල්පල් දොරන කැමතිද? ආ එහෙනම් උඹ කරන්න එපා. මේ මතේ මදේට පමාදේට හේතු වෙන සුරාපානේ පාවිච්චි කරන මිනිස්සෙක් ඇවිල්ලා උඹට කරදර කෙරුවොත් එම් උදේට හැන්දනම කැමතිද? එහෙනම් උඹ වැඩි කරන්න එපා. මේක ෂුවර්ද? ආ එහෙනම් ඔතෙල්ල බලය. පොත අහන්නත් එපා, ගුරුනාථිලා අහන්නත් එපා, විශ්වාස කරන්න එපා. මේක හරිද කියලා අන්තිමට ඒ මිනිස්සයා දැනට දරගෙන තියෙන පදනම ඒකට කියනවා සදාචාරාත්මක වගවීම කියලා තල්ලු කළා දානවා. කිසිම කෙනෙකුට උදාන බලන වෙන ශාස්ත්‍රඥ වාසේ නමකට මේ වාගේ සැකහැර යමක් කියලා දෙන්න මේ සාමාන්‍ය පෞල්දර පෞල් අමතරුවන්ට ගෙන පෞලකට බෑ. ඒ මොකද මේ මිනිසුන්ට තියෙන වෙන න්‍යාය පත්‍රයක්. බුදුරජාණන්සට එහෙම එකක් නැහැ. ඒ නිසා Taman දැනගන්න කාට හරි යමක් කියනකොට දැන් නැත්තම් දන්නේ නැහැ කියලා නිකන්. නැත්නම් අහවල් තැන මෙහෙම දැක්කයි කියලා කියනවා මිසක් ගහපා දෙන්න යෑමෙන් තමයි අපිට මේ සේරම වගකීම් ඇවිල්ලා තියෙන අපි නොදන්න ශේෂ්ත්‍රයක හැතරෙන්න ගිහිල්ලා. ඒ නිසා ඒක කාන්තාරයක්. අපිට එකකින් ගැලවෙන්න ඕන නම් දන්න දෙයක්, සත්‍ය දෙයක්, වෙච්ච දෙයක්, හිතසුව පිණිස වෙන දෙයක්, ප්‍රිය දෙයක් කතා කරන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ විචිකිච්ඡා චෛතසිකය මේ ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙලා තියෙනවා. ඒක දැන් අපි දන්නවා ඉස්සරහට අතුවාචාන් වහන්සේලා ලියලා තියෙනවා මාව නම් අල්ලා ගන්න එපා ඒකට. මම නිකන් කියන්නම්. මේ අවධානයේ මේ මුර්ග සම්වර්ෂාවක් වහිනවා එදාට ඥානවන්තයෝ පරිසේව වතුර ගෑවුනත් බිව්වත් ඒ මනුස්සයාට අනික් මනුස්සයා යකෙක් වගේ පෙරේතෙක් වගේ තිරිසනෙක් වගේ මුර්ගෙක් වගේ පේනවා. අතට අහුවෙන අහුවෙන දේ ආයුධයක් වගේ පේනවා. ඒ දකින් දකින්නක මරනවලු. මොකද පේන්නම මේ සර්පෙක් වගේ. පේන්නම වියාලෙක් වගේ. මුර්ගෙක් වාගේ. අහුවෙන දේ කෙටේරියක් වාගේ. ඉතින් ගහ ගන්නවා මරා ගන්නවා. ඒ නිසා ඥානවන්තයෝ බොන වතුටයක් යන ගල් ගහකට ගිහිල්ලා හත් දවසක් වහිනවලු ඒක. ඒකට අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒ නිසා මේ මිනිස්සු හත් දවස් ඉවරලා බලනකොට ඉන්නටි ඔක්කොම කපාන කොටාන මැරිලා. ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙනවලු අර වතුරේ ජලය අහුවෙන්නේ නැති විදිහට කලවම් වෙන්නේ නැති විදිහට පාවිච්චි වෙනවලු. අන්න ඒ වගේ මේ විචිකිච්ඡාව දකින දකින කෙනා සර්පෙක් කරලා පෙන්නනවා. දකින දකින දේ ආයුධයක් කරලා පෙන්නනවා. ඒ නිසා කවුරුත් සැකයි. ඒ සැකේ දොල කොච්චර හම්බ කරන කෑවත් ඉන්නේ නැහැ. නිකන් පැදුරක බුදිය ගත්තත් නිින්ද යන්නේත් නැහැ. ඉතින් මේ සැක හැර දර ගන්නවා නැත්නම් සැකේ දුරු කර ගන්නවා කියන එක තමන්ගේ යුතුයකමක් මිස අපිව රවට්ටන්න දෙන අයගේ යුතුයකමක් නෙවෙයි. ඒක නිසා අපි ඇදහිය යුතු දේ දන්නවනම් මම නැවතත් කියනවා. අපි භාවනා කරනකොට හිත පිට යනවා. ඒ තමයි සංසාරික. හිත පිට ගියාට පස්සේ දන්නවනම් මගේ හිත දැන් පිට තියෙන්නේ කියලා. ඒක තමයි අපේ තියෙන අත්දැකීම කියන්නේ. ඊට දන්නවනම් මෙන්න මෙතෙන් ගියාට පස්සේ දැන් හරියනවයි කියලා. ඒක දැන් ධර්ම ආරක්ෂාව කියන්නේ. ඉතින් එතන ඉඳගෙන මෙතෙන්ට යෑම තමයි නිවන කියන්නේ. ඕක සැකහැර දැනගත්තොත් එක දවසක හිත පිටි ගිය වෙලාවේ මගේ හිත තියෙන්නේ පිට. ඒක කාන්තාරයක්. මම ඉන්දිය යුතු අරමුණ මගේ ගෝචර භූමියේ සතර සතිපට්ඨාන තමයි ക്ഷേමය. මම දන්නවා දැන් මම ඉන්නේ නරක තැනක මෙතෙන් යන්න ඕනේ මෙතෙන් යන බාධාවක් නැහැ. ඒ සඳහා මම මෙතෙන් යෑම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. දන්නවනම් හිත පිට ගියයි කියලා. යෝගාචර පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. යට වගකීමක් තියෙනවා. මගේ හිත ගෝචර භූමියේද පිටද? ඒ පිට යන ක්‍රම පහක් තමයි නීවරණ කියන්නේ. ඒක බය වෙන්න දෙයක් නෑ. දැන් මම ඉන්නේ නීවරණයක. ඒ වෙනුවට යා යුතු තැන දන්නවනම් ඕක තමයි ਸਰව ආරක්ෂාව නැත්තම් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ. ඒක දන්න මනුස්සයාට ආපහු ඒ තමන්ගේ ගෝචර භූමියට යන්න කාලයක් යන්නේත් නෑ. ධනයක් වැය වෙන්නේත් නෑ. ඒකට යෑම අතහැරලා ඒක තබා වෙන මොනවා කරත් තමනයිනේ. වෙන මොනවා කරත් කරන්නේ තෘෂ්ණාවටනේ. ඒ නිසා භාවනා කරන වෙලාවක ධක්මනිදි ගොඩාක් මේක වෙනවා. තමන්ගේ හිත පිට ගියාට පස්සේ දන්නවනම් මෙන්න මේ කාරණාව නිසා මං පිටපොට ගිහිල්ලා තියෙන්නේ. ඒක කවුරුත් කියලා දෙනකන් ඉන්න යන්න එපා. ඒක කරන්න වෙනවොත් වෙන්නේ නැහැ. කවුරක්වත් නැහැ අපි ගාව. ආන්න ඒක දැනගෙන ඒ වෙනුවට මට තියෙන ക്ഷേමය, මට තියෙන ගැළවුම අශෝක වූ විරජ වූ ඛේම වූ අශෝකං විරජං ඛේම මේ දන්නකමම ඒ වෙලාවට නිවනක් වෙනවා ඊට පස්සේ මාර්ගයක් තියෙනවා වැරදි තැන ඉඳලා හරි තැනට යන කවදා හරි හිතන්න යෝගාවචරයේ කමඨාන් සුද්ධ කරනකොට මගේ හිත මේ විදිහට සද්දයකට ගියා වේදනාවකට ගියා හිතවිල්ලකට ගියා මම දැනගත්තා නැත්නම් මට දැනුණා මම ඊට පස්සේ මට නැවතත් මූල කර්මස්ථානට එන්න පුළුවන් වුණා මං ආවා ආවට පස්සේ බලනකොට මට මූල කර්මස්ථානේ පෙන්නේ මෙහෙමයි. යන්න ඉස්සලා තිබුණු තානේ බද නැත්තම් වෙනස් වෙලාද කියලා මේ ටික කියන්න දන්නවනම් යෝගාවචරය. ඉතින් කමඨහං සුද්ධ කිරීමේ කලාව ඉගෙන ගන්න වෙනවා. ඒ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නත්, ඇයි හිත පිට යන්නේ කියලා අහන්නත්, එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා ආවට පස්සේ නැවත මූල කර්මස්ථානට ගියපස්සේ ඒකේ විස්තර කියන්නත් දන්නේ නැත්නම් ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඒ නිසා පිට යන හැම වෙලාවකම නිවන් මාර්ගයක්. මම කියන්නේ පිට පිට යම් ප්‍රාර්ථනා කරන්න පතන්න කියලා. නමුත් ඒ පිට යන්නේ නැතුව ඉන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. කවුරු හරි හිතනවා නෑ නෑ භාවනා කරන්න ගිය ගමන් මේ ඔක්කොම නීවරණ නැතිලා මට හරියයි කියලා එහෙම එකක් නෑ. සර්වචන් වාදිරත් හිත පිට ගිය වෙලාවල් තියෙනවා. සර්වචන්ස ප්‍රකාශ කළා කියලා. මේ භාවනා කරද්දිත් මගේ හිත ගියාමානෙනි මට හිතුණලු කැලේ තනියම කල්පනා කර කර ඉන්නකොට කල්පනා කර කියන්න බෑ භාවනා කර ඉන්නකොට අනේ මේ දුප්පත් මිනිස්සු කොච්චර මහන්සියෙන්ද යමක් කමක් හම්බ කරන්නේ රජුරෝ ඒ මිනිස්සුගෙමුත් බදු ගන්නවනේ අරගෙන ඉල ඒකෙන් අන්තිමන සාමභෝගී සම්භාෂණ පවත්වනවනේ අනේ මේ මිනිස්සුන්ගේ දුප්පතාගෙන් බද්දුනගෙන ඉන්නවනම් හොඳයි කියලා කියනකොටම එක්කෙනෙක් පිටිපස්සෙන් කියන ඕක තමයි මං කියේ දුෂ්කර ක්‍රියා කරන චේතියන රජකම ගන්න තිබ්බා රජකම ගත්තා නම් ෂෝක් එකට රාජ්‍ය පාලනය කර ගන්න තියලා හැරලා බලනකොට මාර මස්සිනා මස්සිනා කන ගාව අපිට හිත පිට ගිය ගමන් එයා ඇවිල්ලා කඩුව විතරනේ කපුවක් දෙනවා එතකොට බුදුරජාණන්සේ දෙනවා මේ මොකද උනේ කියලා තව පාපී මාර කියලා බුදුරජාණන්සේ මාරට කතා කරනකොටම මාරයා ගියා එතකොට ඒ කියන්නේ මේ බුදු වෙලා මාරට විල්ලැජ්ජා තියෙනවද බලන්න මාරයට විල්ලෙජ්ජා තියෙනවා. මේ බුදු හිතක් මේ ආය රජ කරවන්න හදන්නේ. මං ඉදක් කියවනේ ওই රජකම් කරගෙන හිටියනම් හොඳක් වැඩක් කරන්න දෙනවා අපිට ඒ දඬු බලන් කොච්චර හදන්න පුළුවන්. පාරවල් ලයින් කොච්චර ලින්ක් කපන්න පුළුවන්. එහෙනම් මේ වෙසක්ේ තොරන් කීයක් ගහන්න තිබ්බද? රජ වෙලා හිටියන. ඕකනේ කියන්නේ යන් ආපහු ගිහලා ලනුව දෙනවා. ඉතින් බුදුහාමුදුරන්වත් මොන්ද මෙහෙමනම් අපි වාගේ නරපණුවන් ගැන කුමන කතාවක්. ඉතින් අපිට කීයදයි දණී ස්වාමීන් වහන්සේ මට යන්ත්‍රයක් හොයලා දෙන්න, මන්ත්‍රයක් හොයලා දෙන්න, සමීකරණයක් හොයලා මේ හිතවිලි නොඑන්න කියලා. ඉතින් මරුණාම ඉවරයි, එච්චරයි. පැන්ඩෝල් විද්‍යාවක පැන්ඩෝල් පොලිඩෝල්. මට මේ පැන්ඩෝල් පොලිඩෝල් මතක දෙකම එකයි හැබැයි. පැන්ඩෝල් විවත් පොලිඩෝල් දිවත් දෙකට මැරෙනවා. පොලිඩෝල් වොන්නේ ඉවරයි. ඊට පස්සේ කල්පනාවක් නැහැ. අඩු ගානේ අපිටවත් නැහැ මේ මනුස්සයා ගැන කල්පනාවක්. ඒ නිසා මේ හිත පිට යනවා කියන එක ස්වභාවයි. හිත පිට ගියාට පස්සේ මෙන්න මෙතනයි ආරක්ෂක භූමිය, මෙතනයි ക്ഷേම භූමිය කියලා පරෝපදේශ රහිතව දන්නවනම් ඊට වැඩි ත්‍රිපිටකයක් නැහැ. ඊට වැඩි අපිට හවුහරණක් නැහැ. ඊට පස්සේ දෙන්නේ යන්නේ එකයි මං කළ යුත්තේ. ඒකට කිසිම බාධාවක් නැහැ. ලෝකේ කිසිම තැනක බාධාවක් නැහැ. මෙතන මං ඉන්නේ හිතවිල්ලක නැත්නම් අවුලක. මෙතන ඉරියව්ව. එහෙම නැත්නම් ආනපාන. එහෙම නැත්නම් වම දකුණ කියලා. එතෙන්ට යන පාර බලන්න කාටද අකුල් එලන්න පුළුවන් කියලා. අන්න ඒකට මම කියනවා manussකම කියලා. මම කියනවා මේක තමයි මානව අයිතිවාසිකම. කොච්චර වැරදුනත් අපව නියමතෙන්ට යන්න පුළුවන්කම වලක්වන්න කිසිම කෙලෙසයක් ලෝකේ නැහැ. කිසිම මාරයක් නැහැ. හැබැයි ඒ සූත්‍රේ ඒ ක්‍රමතාවිදි දන්නේ නැත්නම් මාරයත් ඇවිල්ලා ඇඟිලි ගන්න. කෙලෙසුත් ඇවිල්ලා ඇඟිලි ගන්න. ඉතින් මෝඩ එළුව දකින්නකොට මේ මෝඩ ඔව් ඇම්බැට්ට මෝඩ ඇම්බැට්ට දකින්නකොට එළුවක් කියනවලු මගෙත් ඇවුල කවල ඵලයන් කියන. ඉතින් ඒ වගේ තමයි මායත් ඇවිල්ලා අපිට සෙල්ලම් කරන්නේ. අපි මේක දන්නේ නැති නිසා. ඒ නිසා මේ තැකහැර දැනගත්තොත් ඒ විචිකිච්ඡාව කියන එක පැතිරිච්ච දෙයක්. ඒක දැනගත්තොත් අපිට කාන්තාරකින් කොට වුණා වගේ තේරෙනවා. ඒ නිසා මේ භාවනා කරනකොට මේ නිවන හෝ මාර්ගඵලයක් හෝ ධ්‍යානයක් හෝ විපස්සනා ඥාන ප්‍රාර්ථනා කරනවා කියන්නේ උද්දච්චයට බර වෙනවා. නමුත් ප්‍රාර්ථනා කළ යුත්තේ පිට ගිය වෙලාවක ඒක තේරුම් අරගෙන මෙතන ക്ഷേම භූමිය මට එතෙන්ට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ තැන විචිකිච්ඡාව තකහැර දැනගන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා මේක මට ජම්මෙන්ම ලැබිච්ච ජම්මලාභයක්. මම මේක නැවත නැවත ක්‍රියාත්මක කළොත් ඒකම සහතික වෙනවා මිසක් කවදාකවත් මේ මූල ධර්මය කඩන්න කාටවත් බෑ. දෙවන්නේ කොනෙත් නැහැ. අපි ළඟ තියෙනවා සියලුම ඒ ප්‍රභව. බුද්ධෝත්පාද කාලේ manussාත්ම භාවය, ක්ෂණ සම්පත්‍ය, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, පැවිද්ද මේ දේ ඒ කල හැකි පුංචි දේ කරන්නේ නැතුව අපි নানা ආකාර පිංකම් කරාට මේ දේට කුසලතාවේ ඒ පිංකම් වලින් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මම පිටපොට ගියාට පස්සේ නැවත ගෙනලා පාරේ තියෙන මේ දක්ෂකම වෙන පිනකින් ආරූප ආරෝඪ කරන්න බෑ. වෙන පින් ඕන මෙතෙන්ට යන්න. මොන්ජෙන්තර ගියාට පස්සේ මම මේ කළ යුතු දේ මම කරන්න ඕන වෙන කායිකවත් උදව් වෙන්නේ නැහැ. ඒ නිසා මේක මගේ පරමිතකම කියලා තේරුම් ගන්න පුළුවන් වුණා නම් මම කියනවා මෙවැනි වැඩමුළුව 100%ක්ම සාර්ථකයි කියලා. ඊට පස්සේ වැඩ ගොඩක් තියෙනවා ඒක සාක්ෂාත්කරණය කරන්න. ඒක පිරිමැදලා බලන්න. කලු පිරිමැදින්ට ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක අන්තිම සුන්දර පැත්තක්. මේ මේ ක්‍රමයේ අල්ලගත්තට පස්සේ ඒක නැවත නැවත කරබැලීම කිසිම ඇඹුලක් නැහැ කිසිම පැංගිරි ගතියක් නැහැ පුදුම සෙල්ලක්කාර ගතියක් ඒක සාසනයේ තියෙන සජීවී ගතියක් ඉතින් අපිට උත්සාහ කරන්න තියෙන කාට හරි පිටපොට යන්නේක නැතර කරන්න යන්න එපා යනවා ඒ පිටපොට ගිය බව දැනගෙන තමගේ ക്ഷേම භූමියට සැකහැරව ආපහු එන්න ඕනේ එච්චරම කරන්න ඕනේ කිව්වොත් ඒකට කියනවා තදංග නිබ්බුතිය කියන. චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබෙන නිවන. ඒක ළඟ ළඟ වෙනකොට ඇති වෙන විශ්වාසය නිසා ඒක විකම්පණය වෙන්න පටන් ගන්නවා. මොන කෙලෙසේ ආවත් මට ඒක කපන්න දාන්න. ඒ කියන්නේ වළංකාරය සුමානයක් වැඩ කරලා ගියාට පොලුකාරය පොල්ලක් අතර ගත්තාම වරුවෙන් කඩනවනේ. වළංකාරයක සුමානයක වැඩ පොලුකාරයට වරුවයි. ඕනේ සෙල්ලමක් දාලා වළං හදපන්. අලයන්ග පොඩ්ඩක් එහාට නෙලන එකයි තියෙන්නේ දිගහර නැතුව බාලුගේ වළම් බෙදිනවා වගේ බල්ලා ගහලා බලන්න ওই සති චක්‍රායුධෙන් ගහලා කැඩෙන්නේ නැති එකක් තියෙනවද කියලා. ආන්නේක හිතට ආවට පස්සේ ඔකට ඉඳගෙන වෙන්න ඕනද කියලා බලන්න. ඔකට සක්මන් කරන්න ඕනද කියලා බලන්න. ඔකට ගෑණියෙක් වෙන්න ඕන නැත්නම් පිරිමියෙක් වෙන්න මොකක්වත් නැහැ. ඒකට අවශ්‍ය මනුස්සකම අප ළඟ තියෙනවා. අපේ විවිධ ක්‍රම වලින් ඒකට ලං වෙලා බැලුවාම මේක අල්ලගත්තා නම් ඒ සැක හැරගන්න එක ගතිය චිත්තක්ෂණ වශයෙන්. අන්තිමට ඒක ගැම්ම කණ්ඩ පටන් ගත්තට පස්සේ ඒක කියනවා යම් මට්ටමකට ගියාට පස්සේ ඒක බෝවෙන් ලෙඩක් බවටපත් වෙනවා. අනිත් කෙනාටත් තේරෙන්න පටන් අර ගන්නවා මෙයා ළඟ ඉන්නකොට එන කෙලෙස් වලට යකදා යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ වරෙන්කෝ පෙනේ පුම්බගෙන මොකද වෙන්නේ බලන්න උඹ හදන තරමක් බලන්න මයි ළඟ පොල්ල තියෙනවා ලෙලන එකයි තියෙන්නේ ඒ කතාවට ගියාට පස්සේ අන්තිමට බලංකාරයක් තේරුම් ගන්න මුන්දලත් එක්ක මේක කරලා බෑ කියලා උන් එන්නේත් නැහැ පෙනේ පුම්බක්. ඒ කියන සමේ නිවන තේරුම් ගන්නත් කියලා කියන්නේ නිවන නන් නෙවෙයි. හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන මේ දැනුම අපි හිතන විදිහ හතරස් දැනුමක්වත් රේඛීය දැනුමක්වත් නෙමෙයි. මේක ප්‍රත්‍යুৎපන්න දැනුමක්. එනේන එක දේ නැවත ආයෝජනය කරනවා. ආයෝජනය කරනකොට කරනකොට මේ අතර තියෙන අන්තර් සම්බන්ධතා සතිය කියන නූල දිගේ පුදුමාකාර ලස්සන ගෙත්තමක් ගෙතෙනවා. ඒතකොට තමයි යෝගාචර වෙන්නේ නීවරණ නැති දවසේ තමයි දේක ඇති හැටිය පේන්නේ. ඒක හරියට වතුර පිරිසිදු වුණා මුණත් පේනවා අඩිය පේනවා. නීවරණ සහිතව කතා කරන කතා සේරම විකෘති කතා. විපල්ලාස කතා. එනිසා ඒව ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි දැනගන්න විපල්ලාස කතා කියලා. ඒක නිසා බලාපොරොත්තු වෙන්න කවුරු හරි යමක් ලෙස ඇති හැටියෙන් දැකලා කතා කරන්න නම් එයා නීවරණ නැත්නකට යන්න ඕනේ. නමුත් අනික් මිනිස්සයා නීවරණ ඇද්ද නැද්ද කියලා දැනගන්නේ Taman නීවරණ නැත්තම් විතරයි. ඒ නිසා කියලා තියෙනවා විනිශ්චය කරන්න පුළුවන් එකම මිනිහා ලෝකේ ඉන්න මේ නීවරණ නැති කෙනා විතරයි. විනිශ්චයකාරවරු නෙවෙයි. විනිශ්චයකාරවරු කියන්නේ කවදාවත් භාවනා කරන්න නැති જાතියක්. දැකලා තියෙනවද මන්ද මේ විනිශ්චයකාරවරු භාවනා කරන්නේ? නෑ කරන්නේ නෑ. ඒගොල්ල මේ නීති උපාධිය විතරයි කමක් දෙන්නේ. නීති උපාධිය අරගෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විනිශ්චය කරන්න. ඒ චාන්චෝට ඒගොල්ලෝ තුනිශ්චිත ලක් වෙනවා. භාවනා කරන එක නා අනුන්ගේ දේවල් විනිශ්චය කරන්නෙත් නෑ පුළුවන් තරම් බලනවා මේ දර්ශනය ඇති කරගන්න. එහෙම කරන මිනිස්සෙක් ඒ වගේ අවුල් සහගත ලෝකෙක හිටියත් සාන්තියක් ඒ නිසා කියනවා සුකෝ බුද්ධහානං උපාදෝ. සුඛා සද්ධම්ම දේශනා සුඛෝ සංගත ධාමග්ගී සමග්ගානන්ත පුසුඛෝ බුදුරජාණන්සේගේ පහළ වීම. ඉතින් අන්නේ ඒ දේ අපි නැවත නැවතත් මේ සාක්ෂාත්කරණය කරන්න කරන්න ඒ චිත්තක්ෂණේ අත්දකින්න අත්දකින්න ඔය ත්‍රිවිධ රත්නයේම යම් කිසි විදිහක අනුග්‍රහයක් ලැබෙන. ඒක සාසනික වශයෙන්, බාහිර සාසනික වශයෙන්. තමන් ඇතුළටත් එන්න පටන් අර ගන්න. ඒ නිසා මා හරි සතුටුයි මේ වැඩමුළුව ගැන කතා කරන්න විශේෂයෙන් පැවිදි ඇත්ත ගොඩක් ඉන්න වෙලාවක් ඔය ගිහියතු ලක්ෂයක් හිටියට වැඩිය ඒ පැවිදි කෙනෙක් මේක අල්ලගත්තොත් ඒ ආගෙන් ඒ යන පණිවිඩය උඟ දෙනකොට හිතවදින. ඒ නිසා බැරිකම් නැතිකම් කුංචිකම් අවමාන හීනමාන ඔළුවේ තියාගන්න නැතුව අක්මේ කරපු වෙලාවේදී මේ කියන මේ පුංචි පාඩම හිත පිට යන එක ගැන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ පිට ගියක නැවත කිරලා තැම්පත් කිරීමයි පාරෙන් පිට යන එක නෙවෙයි ප්‍රශ්නේ වාහනේ පිට යන වාහනේ නතර කරන එකයි ප්‍රශ්නේ කියලා තේරුම් අරගෙන මේ නීවරණ වල ස්වභාවය ඇති ඇතිෙන් දැක ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ සියලු දෙනාටම උපකාර වේවා හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තියත් මෙතනින් සටහන් කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා